තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම්මම අප මේ ආරම්භ කරන්නේ විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 8 වෙනි බදාද දවස ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අපි මේ සදහම් හමුවට එකතු වන්නේ විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් තමයි අපි පිරිස ගොනු වෙන්නේ. ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙන් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාම අපි ඊටාම උතුම් කටයුත්තක මේ යෙදී සිටින්නේ. අපි යන මේ ධර්ම මාර්ගයේ ඉලක්කයක් පරමාර්ථයක් ලබාගෙන මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵලය නෙලා ගැනීම සඳහා දරන උත්තරීතර ප්‍රයත්නය ප්‍රයත්නයකයි අප සියලු දෙනා යෙදී සිටින්නේ ආර්ය ශාවකයන් වෙච්ච අපි මේ ආර්ය ප්‍රතිපදාවේ පරමාර්ථයේ කෙලවර ඒ කියන්නේ නිවීම සැනසීම නිර්වාණය සාක්ෂාත් කිරීම ඉලක්ක කරගෙනයි මේ විදිහට ධර්ම සාකච්ඡා පවත්වන්නේ විශේෂයෙන් අපේ ධර්ම සාකච්ඡාව ඉලක්ක වෙලා තිබෙන්නේ මේ කුසලයේ වැඩිම සම්බන්ධයෙන් කුසලයේ වැඩිවීමට අපි කියන්නේ භාවනා කියලා.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 මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව අප කරගෙන යන්නේ ඒ අනුව අපි මේ සූත්‍රයේ නැත්නම් මහා සතිපට්ඨාන දේශනාවේ පියවර කීපයක් ඉදිරියට ඇවිදින් තිබෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දක්වා අපි පැමිණ සිටිනවා. ඉතින් සතිපට්ඨාන ක්‍රමය කියන එක අපි පහුගිය සාකච්ඡාවේදී හුඟක්ම සැලකිල්ලට ගත්තා, තේරුම් ගන්න උත්සාහ කරා. මූලික කුසලතා තුනක් වර්ධනය කර ගැනීම සහ සක්‍රීයව පවත්වා ගැනීම සතිපට්ඨාන ක්‍රමයි. මූලික කුසලතා තුන කීවේ සති සම්පජඤ්ඤ විරිය. විරියටම තමයි ආතාපි කියලා කියන්නේ. ආතාපි සම්පජානෝ සතිමා කියලා ඒ දේශනාවේ හැමතිස්සෙම සඳහන් වෙන්නේ ඒකයි. ඔය ගුණාංග තුන මුලදී වර්ධනය කර ගැනීමත් එතෙන් සිට කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් නාම රූප ධර්ම කොටස් හතරකට වගේ වෙන් කරලා බුදුරජාණන් වහන්සේ ඒවා පිළිබඳව සිහිනුවන පවත්වන්න අපිට පුරුදු කරන පුහුණු කරන මේ නාම රූප ධර්ම එහෙම නැත්නම් තවත් විදියකින් කිව්වොත් ස්කන්ධ ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලායි ස්කන්ධ බෙදනකොට තවත් විදියකින් කිව්වොත් ආයතන චක්කු ආයතන සෝත ආයතන ගාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන වශයෙන් ඔය නොඑක් විදිහට මේ නාම රූප ධර්ම ගොනු වෙලා තියෙන විදිහ, පවතින විදිහ තමයි මේ පෙන්වන්නේ. පොදුවේ නාම රූපං කියලා තනි වචනයකින් පෙන්නනවා. එහෙනම් තනි වචනයකින් කිව්වම සමහර වෙලාවට කෙනෙකුට ඒක අවබෝධ කරගන්න අමාරුයි. මොකද මේ නාම රූපය කියන්නේ. ඒක සංකීර්ණයි. ඒක නිසා බුදුජානනාංශේ ඊළඟට නාම සහ රූප වෙන් කරලා දක්වනවා. චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කිය. සතරාකාරයකින් පවතින පඨවි ආපෝ ආයෝ තේජෝ කියන මේ භූත භූත කියන්නේ භෞතික දේවල් භෞතික ස්වභාවයන් දේවල් කියනකට වැඩිය වඩා සුදුසු ස්වභාවයන් කියන එකයි ස්වභාවයන් හතරක්ද චතුන්නංච මහා භූතානං උපාදාය මේ හතර විවිධාකාරයෙන් ගොනු වීම නිසා ඇතිවන්නා වූ එතන ඉඳලා තමයි ওই ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී දේවල් ගහකොළ පරිසරය අවැසි සුලං ආදී වශයෙන් අපි විවිධ නාමකරණය කරලා නම් නම් ගොත් වලින් හඳුන්වන භෞතික දේවල් නැත්නම් රූප ධර්ම ඇති වෙනවා. ඒවට කියන්නේ උපාදාය රූප කියලා. ඒවා සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් කමක් නැහැ. අසංකේයයන් අප්පමෙය්‍ය. ප්‍රමාණ කරන්නත් බෑ. යම් කිසි මිනුමකින් මැනලා මෙච්චරයි අච්චරයි කියලා ප්‍රමාණ කරන්නත් බෑ. සංඛ්‍යා දත්ත වලින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්නත් බෑ. ඒ සංඛ්‍යා දත්ත වලින් දක්වන්න බැරි තමයි අසංකේයයන් කියලා පාලියෙන් කියන්නේ. අප්පමෙය්‍යන් කියන්නේ කිසියම් මිනුමකින් මැනලා ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. ඉතින් රූප ධර්මවල හැටි එහෙමයි. නමුත් අපිට රූප ධර්මවල ස්වභාවය නම් අවබෝධ කරගන්න පුළුවන්. එහි යථා ස්වභාවය. ඉතින් ඒ යථා ස්වභාවය අපි ඒකට කියන්නේ පොදු ලක්ෂණ කියලා. අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්ච සමුප්පන්න ලක්ෂණය කියලා. රූප ධර්මවල යථා ස්වභාවය තේරුම් ගන්න. ඊළඟට නාම ධර්ම වලටත් එනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා නාම ධර්ම අසංකේයයි අප්‍රමේයයි. නමුත් තේරුම් ගන්න ඕන නිසා දක්වනවා ඉතින්. කීපය මූලික වශයෙන් පහකින් දක්වනවා. අර රූප ධර්ම මූලික වශයෙන් හතරකින් දක්වෝ වගේ නාම ධර්ම මූලික වශයෙන් පහකින් දක්වනවා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. ඉතින් ඒවත් ඒවයිත් යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න. අපි තුලින්මයි නාම ධර්ම ඉතින් පරිබාහිරේ තියෙන දෙයක් නෙවෙයි. අපි තුලම පවතින ධර්මතා. ඉතින් ওই විදිහට නාම රූප තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟට මේ නාම රූප කිව්වම ඕවා වෙන වෙනම තියෙන ඒවා නෙවෙයි. රූප ධර්ම නම් නාම ධර්ම වලින් තොරව පවතින අවස්ථාවක් තියෙනවා. දැන් බාහිරේ තියෙන ගහ පොළ මහ පොළොව, අවැසි හුලං ආදී දේවල් ගත්තම ඒවා නාම ධර්ම වලින් තොරව පවතිනවා. නමුත් නාම ධර්ම වලින් තොරව ඒවා දකින්න, අහන්න, විඳින්න, වටහා ගන්න, තේරුම් ගන්න නම් බෑ. දැන් මේ ගහක් තියෙනවා නම් ඒක ගහක් කියලා කියන්නේ ඒක අපි දැක්ක නිසා. එතකොට දැකීම සිදුවන්නේ අපි ඒකට කියන්නේ රූප සංඥාව කියලා. ඉතින් එතකොට රූප ධර්මයක් පරිබාහිරව පැවතෙන එක ඇත්ත. නමුත් ඒක ඉන්ද්‍රිය ගෝචර කර ගැනීමේදී අනිවාර්යෙන් නාම ධර්ම උපකාරී වෙනවා. උපකාරී වෙන ඒ අනුව රූප ධර්ම පැවතුණත් ඒවා ගෝචර වෙනවා නම් ගෝචර වෙන්නේ නාම ධර්ම වලින්. නමුත් ගෝචර නොවි අපේ ඉන්ද්‍රිය ගෝචර නොවි ඕනෑ තරම් රූප ධර්ම පවතින්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. ඉතින් නාම ධර්ම සුවිශේෂයි. සුවිශේෂයි කියන්නේ රූප ධර්ම හඳුනාගන්නෙත් නාම ධර්ම හඳුනාගන්නෙත් නාම ධර්ම වලින්මයි. ඒකයි නාම ධර්ම වල තියෙන සුවිශේෂත්වය. ඉතින් ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වම ඒව ඇත්තටම මූලික වශයෙන් ප්‍රාථමික මට්ටමේදී සමාරම්භක මට්ටමේ පවතිනකොට ඒව කුසල් අකුසල් ගණයට වැටෙන්නේ නැහැ. ඒව නාම ධර්ම කියලා අපි කියන්නේ. නාම ධර්ම මට්ටමේදී කුසල් අකුසල් නෙමෙයි. රූප ධර්මත් කුසල් අකුසල් නෙමෙයි. ඒවා ධර්මතා. ධර්මතා කිව්වම අපි දැන් දන්නවා ඒ කිසියම් හේතුවක් හේතුවක ඵලයක්. එහෙමයි. ඉතින් නාම ධර්මත් මේ ස්ථිරසාර විදිහට පවතින්නේ නැහැ. මේ යම් මොහතක හේතුඵල වශයෙන් ඇති වෙන දේවල්. වේදනාව ගත්තොත් වේදනාව කියන එක හේතුඵලයක්. ඊට අදාළ හේතුව හේතුනම ඇති වෙනවා. ඉතින් ඇති වෙලා යම් මොහතක් යම් කාල පරිච්ඡේදයක් පවතින්න පුළුවන් වේදනාව. චේතනා ගත්තත් ඒත් එහෙමයි. සංඥා ගත්තත් ඒත් එහෙමයි. ඇති වෙනවා පවතිනවා ටික වෙලාවක් නැති වෙලා යනවා. ඉතින් ඒවයි කාලය නම් අපිට කියන්න බෑ. රූප ධර්ම නම් අපිට බොහෝ කාලයක් විපරිණාමය වෙවි වෙනස් වෙවි පවතින පවතිනව දැක ගන්න පුළුවන් නමුත් නාම ධර්ම බොහොම ශනිකයි දැන් වේදනාවක් කියන එක බොහෝ වෙලාවට ඇතිවන් ඇති වෙලා ටික වෙලාවක් පැවතිලා නැති වෙලා යනවා නමුත් මේ වේදනාව පිළිබඳ මතක සටහන නම් ඒ කියන්නේ සංඥාව ටික කාලයක් පවතින්න පුළුවන් සුඛ සංඥාව හෝ දුක්ඛ සංඥාව කාලයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන්නේ අර භෞතික දෙයක් උනත් පවතින්නේ විපරිණාමයේ වෙවිනේ. විපරිණාමයේ වෙමින් පවතී. ඒක රූපීව ඒකාකාරීව පවතින දෙයක් නෙවෙයි. නාම ධර්මත් එහෙමමයි සංඥාවත් ඉතින් මතක් වෙමින් මතක් වෙමින් අලුත් වෙමින් අලුත් වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා මේවා මොකක්වත් මේ පවතිනවා කියන වචනේ අපි භාවිතා කරාට ස්ථිරසාර වශයෙන් නොවෙනස්ව පවතිනවා කියන අදහසක් එතන කියවෙන්නේ නැහැ. ඒත් එහෙම આવොත් නිත්‍ය සංඥාවට වැටෙනවනේ ඒක අකුසල සංඥාවක්නේ සංඥා විපල්ලාශයක්නේ. ඉතින් නමුත් යම් කාලකේදයක් පවතිනවා. භෞතික දේවල් නම් භූත ධර්ම, සතර මහා භූත, උපාදාය රූප ඒවා විපරිණාමය වෙමින් යම් කාලයක් පවතින. දැන් උදාහරණයක් ඇටියට අපේ රූපකාය ගත්තොත් අපි හැමෝටම ශරීරයක් තියෙනවා. ඉතින් අඳුම වශයෙන් අපි මේ ශරීරය හටගත්ත දිනය අපේ මව් කුසින් එළියට ආ දිනේ කියලා නිකන් සැලකුවා. නමුත් ඊට කලින් මේක සකස් වීමක් තියෙනවා. නමුත් සම්මත වශයෙන් උපන් දවස ගත්තොත් සම්මත වශයෙන් මැරෙන දවස දක්වා එහෙම රූපකායක් පවතිනවා. ඉතින් ඔය විපරිණාමයේ වෙමින් පවතින එක විදියකට පවතින්නේ අපි දන්නවා අපි උපදිනකොට අපේ රූපකායේ ස්වභාවය කොහොමද කියලා. කවුරු හරි පින්තූරයක් ඡායාරූපයක් අරන් තිබුණා නම් ඒක මෙහෙමයි කියලා අපි දන්නවා. ඒ කවුරු නැතත් අපේ මවට අපේ අම්මා දන්නවා මේ අපි ඉපදෙනකොට අපේ රූපකායේ ස්වરૂපය කොමක්ද කියලා. අපි ළඟ හිටපු වෛද්‍යවරියක් නම් හෙදියෙක් හිටියනම් ඉන්නපු මාතාවක් හිටියනම් ඒගොල්ලෝ දන්නවා මෙයාගේ රූපකාය කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ මේ රූපකාය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් විපරිණාමය වෙනවා. පරිණාමය වෙමින් නමුත් පවතින. පවතිලාම ගිහිල්ලා යම් දවසක මැරෙනවායි කියන තත්ත්වයටපත් වෙන දවස වෙනකම් මේක පවතිනවා. නමුත් ඒ පැවැත්ම ඇතුලේ තියෙන්නේ වෙනස් වෙමින් පැවතීම. ඉතින් ওই විදිහට නාම රූප වල උපාදයක් ඒ වගේම පැවැත්මක් සහ නැවැත්මක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔය ඕවා ඔය උපාද තිතිබංග කියන අවස්ථා පසු කරනකොට ඕවා විවිධ විදිහට ඕවයි හැසිරීම පැවැත්ම වෙනස් වීම විපරිණාමය වීම ගෝචර වීම විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. දැන් ඕවා එකට ක්‍රියාකාරී වීම එකට පැවතීම නිසා නාම රූපං කියලා තනි වචනයෙන් හඳුන්වනවා. නාම රූපය කියලා. ඊළඟට ඕවා ක්‍රියාත්මක වෙනකොට තමයි ආයතන කියන්නේ. ආයතන දක්වද්දී බුදුරජාන් වහන්සේ ආයතන 6කින් පෙන්වලා තියෙනවා. රසකනාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය මූලික කරගෙන නාම රූප ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රියාත්මක වෙනකොටත් අපි පාවිච්චි කරන්නේ වෙන වෙන වචන. චක්කු ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට අපි කියන්නේ පේනවා කියලා. මම මේ බලනවා මට පේනවා කියලා තමයි හම් කියන්නේ. සෝත ආයතනයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඉවලේ අපි කියනවා මට ඇහෙනවා. මම අහගෙනයි ඉන්නේ. මම අහනවා ආදී වශයෙන්. ගාන ආයතන, ගන්ධ ආයතන, කාය ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන ක්‍රියාත්මක වෙනකොටත් ඒ විදිහටම අපි විවහාර කරනවා. මට මේ ගඳ සුවඳ දැනෙනවා. මේ මම රස විඳිනවා, රස දැනෙනවා. මම පහස විඳිනවා, මට පහස දැනෙනවා. ආදී වශයෙන්. මනායතන ක්‍රියාත්මක වෙනකොටත් අපි කියනවා ඕ මට තේරෙනවා මට වැටහෙනවා මට කාරණේ පැහැදිලි මේ මට හිතා ගන්න පුළුවන් ආදි වශයෙන් එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ මනායතනේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඊට අදාළ අරමුණු අරගනිමින් ඒ ආයතනේ ක්‍රියාත්මක වෙනවා මේ බලපුවම නාම රූප ක්‍රියාත්මක වීම මොකෙත් සිද්ධ වෙන්නේ මනායතනයේ විතරක් ක්‍රියාත්මක වෙනකොට රූප ධර්ම ක්‍රියාත්මක වීමේ අඩුවක් තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා වගේ දේවල් අරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අනිත් ආයතන පහ ක්‍රියාත්මක වෙනකොට පැහැදිලි නාම රූප සම්බන්ධතාවයක් පෙන්වනවා. චක්කු ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට වර්ණ රූපයක් අනිවාර්යයි. ඉතින් වර්ණ රූපයක් සෝත ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට ශබ්ද රූපයක් අවශ්‍ය වෙනවා. එතකොට රූප සම්බන්ධතාවයක් වෙනවා. ඉතින් ඔහොම ඕවා ක්‍රියාත්මක වෙද්දී ස්කන්ධ ගොඩ ගොඩ ගැනීමක් සිද්ධ වෙනවා. ස්කන්ධ කියන්නේ කඳු හැදෙනවා කියන එක. ගොඩවල් ගැහෙනවා කියන එක. ඉතින් මෙන්න මේ නාම රූප ධර්ම උපාදටි තිබංග අවස්ථාවල ඒ වගේ මේවා ක්‍රියාත්මක අවස්ථාවල ඒවා කඳු වශයෙන් ගොඩ ගැසෙන අවස්ථාවල මේවායේ යථා ස්වභාවය නොදන්නා කම නිසා මේවාට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න පුළුවන් සත්‍යය. ඒ කියන්නේ වැරදි වැටහීම් මූලික වශයෙන් ඇති කර ගන්නවා. එය ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝවත් ඒසෝ මේ අත්තා කියලා. අත්ත සංඥාව ඇති කර ගන්න පුළුවන්. මේක මමය මගේය මට ඕන හැටියට පවත්වැත්තිය යුතුය පවත්වාගත හැකිය ආදී වශයෙන් නිකන් එහෙම හැඟෙන්න පුළුවන් හංගිනවා කියලා ඒකට කියන්නේ ඔකට පාලි භාෂාවෙන් කියන්නේ මඤ්ඤණා කියලා. එහෙම හංගිනවා නේද? හැංගෙනවා. ඊළඟට මේවා නිට්ටයයි කියලා හිතා ගන්න පුළුවන්. නිට්ට සංඥා. ආත්ම සංඥා. ඔය විදිහට ඒ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය හරි සංකීර්ණයි. විශේෂයෙන් ওই වේදනා දෙක ඇති කරනවා මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙද්දී. සුඛ වේදනා දුක්ඛ වේදනා. ඕවා මේ නාම ධර්මත් රූප ධර්මත් තියෙන දේවල්. ඔ මේ හිතින් හිතාගන්නේ ඒවා නෙමෙයි ඒවා තියෙන පවතිනවා ඒවා හේතුඵල ධර්මානුකූලව පවතිනවා. එතකොට ඌව ඇති දේවල් නැහැ කියලා හිතාගත්තොත් එහෙම ඒක නිකන් තව මඤ්ඤණාවක් වෙනවා. දැන් මේ මඤ්ඤණාව හුඟක් මේ භාවනා ක්ෂේත්‍රයේ ඉන්න අයට තියෙනවා. මේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සබ්බං අත්තේති ඒකෝවන් අන්තෝ සබ්බං නත්තේති ဒ ුතියවන්තෝ කිය. දැන් ওই නත්ති කියන දෙවෙනි අන්තයට සමහර අය වැටිලා තියෙනවා. විශේෂයෙන් භාවනා ක්ෂේත්‍රයේ ඉන්න අයට තමයි ඒක වෙලා තියෙන්නේ. හේමඤ්ඤණාව හැදිලා තියෙන්නේ නෑ මේවා මොකක්වත් නෑ මේවා ඔක්කොම තියෙන්නේ හිතින්ම වවාගත් ඒවා කියලා. හිතින්ම වවාගත් ඒවා තියෙන්න පුළුවන් කෙලෙස් වගේ දේවල්. නමුත් මේවා හේතුඵල ධර්මානුකූලව හටගන්න යම් නිමේෂයක් හෝ කාලචේතයක් පවතින නැති වෙන නාම රූප ධර්මතා. ඉතින් ඕවයි යථා ස්වභාවය නොදන්න නිසා තමයි ඕවා පිළිබඳ අවිද්‍යාව හෝ තණ්හා, මාන, දික්ටි අන්න ඒවා ඉතින් අපි හිතින් හදාගන්නේ ඒවා තමයි ඒවට ඒවත් ඉතින් හේතුඵල ධර්මානුකූලයි. අවිජ්ජාපච්චයාව කියලා බුදුරජාණන් වහන්සේ හුඟක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනමයි මේ හිතින් හදාගන්න අකුසල ධර්මතාවය ඇති කරගන්නේ කියලා. හැබැයි ඉතින් අකුසල ධර්මතාව විතරයි අවිද්‍යාපච්චයාව කිව්වම අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන අදහස් වෙන්නේ අකුසල ධර්ම. හැබැයි කුසල ධර්මත් ඇති කරගන්නේ හිතින්මනේ. අපි මේ පැත්ත හුඟක් වෙලාවට හිතලා නැහැ. කුසල ධර්ම වැටෙන්නේ සංකාරවලට තමයි. හැබැයි ඒවා අපි අකුසල සංස්කාර නෙවෙයි ඒවා. කුසල සංස්කාර. ඒවා සකස් වීම තමයි. දැන් උදාහරණයක් ඇටියට අපේ හිතේ කරුණාව ඇති වෙනවා. ඇති වෙනෝනේ. අපි ඒක දන්නවා. තව කෙනෙක් කරදරයකට විපතකටපත් වුණොත් ඒක දැක්කම අපිට කිසියම් ආකාරයක හිතේ ඇති වෙනවා මේ කම්පනීය ගතිය ඇති වෙලා අපිට හැඟීමක් ඇති වෙනවා මේ මේ මේ මනුස්සයාට උදව්වක් කරන්න ඕන උපකාරයක් කරන්න ඕන ආදී වශයෙන් කියලා සරල උදාහරණයක් ගනිමු. බඩගින්න ඉන්න කෙනෙක් අපෙන් ඇවිල්ලා අනේ මට බඩගිනි කෑම ටිකක් තියෙනවද මොනවා හරි කන්න දෙයක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලුවොත් අපිට මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ඒ වෙලාවේ Taman සතිමත් වෙලා Taman දිහා බැලුවොත් Tamanට තේරෙනවා Tamanගේ අභ්‍යන්තරයේ කිසියම් නාම ධර්මයක් පහළ වෙනවා කියලා. කිසියම් මානසික වෙනසක් ඇති වෙනවා. අර මිනිස්සු ඇවිල්ලා බොහොම මේ දුර්වල කෙනෙක් ඇවිල්ලා බොහොම නිහතමානීව මේ මට ආහාර ටිකක් දෙන්න කෑම ටිකක් දෙන්න ආදි වශයෙන් එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක් කියනවා මම මේ හොඳටම අසනීප වෙලා ඉන්නේ මට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද කවුරුවත් මට උදව් කරන්න කෙනෙක් නැහැ බලන්න වෙලා තියෙන දේ කියලා කිව්වොත් එතකොට අපේ හිතේ මොකද වෙන්නේ එතකොට අපිට පේනවා අභ්‍යන්තරයේ කිසියම් ආකාරයක මානසික සකස් වීමක් වෙනවා. මේ මානසික සකස් වීමටයි සංඛාරා කියලා කියන්නේ. මේ සකස් වීම දෙවිදියකට සිද්ධ වෙනවා. අකුසල පක්ෂයට සහ කුසල පක්ෂයට. ওই සිද්ධි ওই සිද්ධි මංක උදාහරණ දෙකේදී මේක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් කැම ටිකක් එල්ලපුවාම එහෙම නැත්නම් මොන හරි අසනීපයි මේ උදව්වක් කරන්න කිව්වම තව කෙනෙකුට තරහ යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට කරුණාව නෙවෙයි ඇති උනේ අපි කියන්නේ ද්වේෂය ඇති වුණා තරහ. තව කෙනෙකුට කරුණාව ඇති වෙන්න පුළුවන් අනේ මේ මනුස්සයා අසරණයිනේ. මොනවා හරි කන්න ටිකක් දෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් මේ මනුස්සයා ලෙඩ වෙලා මම උදව් කරන්න ඕන. මේ මනුස්සයා අසරණයිනේ. කාත් කවුරුවක් නැහැ උදව් කරන්න කියලා එහෙම හිතෙනවා. ඒකට මේ මේ අවස්ථා දෙකේදීම සිද්ධවන්නේ සංස්කාර තමයි. මානසික සකස් වීම කියලා අපි මේවට කියන්නේ. කිසියම් හැඟීමක් ඇති වෙනවා. මනෝභාවයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේන් අර අකුසල මනෝභාවය ඇති වෙන්නේ අවිජ්ජාපච්චයාව අවිද්‍යාපච්චය සංඛාරාති වේද. ඉතින් කුසල පක්ෂයටත් මේක ඇති වෙනවා. කුසල පක්ෂයට ඇති වෙන එකේ හානියක් නැහැ. ඒක පුද්ගලයාට හානියක් නැහැ. අනිකායට හානියක් නැහැ. ඒකෙන් දුක ඇති කරන්නේ නැහැ. එහෙමයි. ඒක ප්‍රඥා මූලික වෙලා ඇති. ඇත්ත ඇත්ත தත්ත්වේ වැටහිලා යථා ස්වභාවයේ තේරිලා ඇති වෙන தත්ත්වයක් මේ කරුණා මෛත්‍රිය ආදී දේවල්. සෑහෙන දුරකට යථා ස්වභාවයේ වැටහුණා. තරහ වෛර කෝප දමනාප වැනි අකුසල සංස්කාර යථා ස්වභාවයේ අවබෝධ නොවීමත් එක්ක ඇති වෙන තත්ත්වයක්. මේ මොහොතේ සමහර විට මේ පුද්ගලයා කලබලයෙන් ඉන්න පුළුවන්, නොසන්සුන්කමකින් ඉන්න පුළුවන්. යථා ස්වභාවය වැටහිලා නැති වෙන්න පුළුවන්. අවිද්‍යා තණ්හා ආදී තත්වයකින් විශේෂයෙන්ම අවිද්‍යාවෙන් පසු වෙන අවස්ථාවල තමයි ඇහැට පේන කාණට ඇහෙන නාසයට දිවට කයට දැනෙන දේ නිසා අකුසල සංස්කාර හටගන්නේ. ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා බුදු පියාණන් වහන්සේ ওই කාරණේ දේශනා කළා තියෙන්නේ. ඉතින් අන්නේ தත්ත්වයෙන් මුදවන්න තමයි මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය පැහැදිලි කරගන්නේ අපි. ඔකට අපි විඥා කියලා කියනවා. නැත සම්මා දිට්ඨි කියනවා. විපස්සනා කියනවා. යථාභූත ඥාන දර්ශන කියනවා. නිබ්බේධික පඤ්ඤා කියනවා. විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. බුදු කියනවා. මේ නොඑක් වචන පාවිච්චි කරාට මේන් අදහස් කරන්නේ අදහස් වෙන්නේ එකම දෙයක්. එකම දෙයක්. යර යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඉතින් ওই යථා ස්වභාවය අවබෝධ නොවීමත් එක්ක තමයි ඔය අකුසල මානසික තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් ඒ අකුසල මානසික තත්ත්වයන්ට අපි සංඛාර කියන වචනේ පාවිච්චි කරන විශේෂයෙන් අකුසල සංස්කාර. ඉතින් පහුගිය සාකච්ඡාවේදී අපි අකුසල සංස්කාර මූලික වශයෙන් අකුසල මානසික තත්ත්වයන් මූලික වශයෙන් කොටස් තුනකින් හඳුනාගත්තා. අකුසල සංඥා අකුසල චේතනා සහ යෝනිසෝ මනසිකාර වශයෙන්. ඒතර පහාන සංඥාවට අපි ඇවිල්ලා ඉන්නවා දැන් බහැර කළ යුත්ත අඳුනා ගැනීම කියන තැනට දැන් අපි ඒක අඳුනාගත්තා. මේ සාකච්ඡාව තවත් දින්ගක් ඉස්සරහට අද ගෙනියන්න කැමතියි. පහාන සංඥා ළඟට තියෙන්නේ විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන්. සංඥා කියන්නේ දැන් මේක අවබෝධ කර ගැනීම, තේරුම් කර ගැනීම, වටහා ගැනීම කියන එක. පජානාති සංජානාති විජානාති අභිජානාති පරිජානාති ආදී වචන වලින් ජානාති ජානාති ජානාති කියන වචන වලින් pāli භාෂාවේ ඔය අවබෝධය කියන දේ හඳුන්වලා තියෙනවා. අවබෝධ කරගන්න. ඉතින් ඒක විවිධාකාරයි. මුලින්ම තියෙන්නේ ඉතින් සංජානාති. ඊළඟට විජානාති, පජානාති, අභිජානාති, පරිජානාති ඒකයි සංඥා, විඤ්ඤා, පඤ්ඤා, අවිඤ්ඤා, පරිඤ්ඤා කියලා හඳුන්වලා තියෙන්නේ. අර ඒ ඇති වෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙන අවබෝධයටයි මේ වචන එහි විදියට පාවිච්චි කළා. සංඥා කිව්වම එතන ලොකු ගැඹුරු පැටහීමක් නැහැ. හැබැයි විඤ්ඤා විඥානාති කිව්වම විශේෂයෙන් දැනගන්නවා කියලා ඔන්න එතන ඊට වැඩිය ගැඹුරු අවබෝධයක් තියෙනවා. පජානාතිති පඤ්ඤා පඤ්ඤා කියනකොට එතෙන් එතන ඊටත් වැඩි ටිකක් ගැඹුරු අවබෝධයක් තියෙනවා. අභිජානාතිති අභිඤ්ඤා. එතකොට තවත් අවබෝධයේ ගැඹුරු වෙලා තියෙනවා. අන්තිමට පරිජානාතිති පරිඤ්ඤා. ආත්මසින්ම අවබෝධ කරගෙන තියෙනවා කියන අදහස දක්වා. ඉතින් මේ මට්ටමට කෙනෙක් ආපුවාම ඇත්ත වශයෙන්ම පුද්ගලයෙක්ගේ එහෙම ගැටලුවක් නැහැ. නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරිලා ඒ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා මේ නාම රූප ධර්ම කොයි විදිහට කොයි ආකාරයෙන් පැවතුණත් කොයි විදිහට ක්‍රියාත්මක වුණත් ඒ වයින් අකුසල සංස්කාර කරගන්නේ නැතුව උපේක්ෂා වෙලා කටයුතු කරා. ඉතින් එතෙන් තැනකොට ඒ තැනත්තාගේ සීලය සීලය කියන්නේ කායික වාචික හැසිරීම අයහපත් වෙන්නේ නැහැ. සමාධි తত্ত্বය හොඳයි. විපස්සනා සමාධියක් එතකොට තියෙන්නේ. මේ සමත සමාධියක් නෙවෙයි. අර මේවයි යථා ස්වභාවය අවබෝධ කරගෙන ඇති කරගත්ත සංසුන් මානසිකත්වය. අපි ඒකට කියන්නේ විපස්සනා සමාධි නැත්නම් සම්මා සමාධි කියලා. ප්‍රඥාව ඉහළම தത്വයේ පවතී. ඉතින් එතන තමයි නිවන තියෙන්නේ. නිවීම සැනසීම තියෙන්නේ. ඔතෙන්ට අපිට එන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔතෙන්ට එන්න බැරි කෙනෙක් ඉන්නවයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. මෙන්න ආවලාට මේක ඉන්න බෑයි කියලා එහෙම නැහැ. මාර්ගයේ වැටුවොත් එන්න පුළුවන්. ඉතින් අපි අද සාකච්ඡාවේදී අවධානයට ගන්න කැමති මේ ඊළඟ සංඥාව විරාග සංඥා කියන කොටස. විරාග සංඥා කියන ඒ ඒ දේ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයේ සමහර විට ඔය ඇත්තන්ට මතක ඇති. කතමාචානන්ද විරාග සංඥා ඒ දස සංඥාව පැහැදිලි කරන අවස්ථා මම හිතන්නේ හැමෝටම වගේ මතකයි. තියෙනව අතක ඇති. මොකද මේ අපි භාවිතයට ගන්න මේ සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය බොහොම ප්‍රකට එකක්, ප්‍රසිද්ධ එකක්, හැම දිනාටම උරු පුරුදු එකක්, නිතර භාවිත වෙන සූත්‍රයක්. අංගුත්තර නිකායේ මේ දශක නිපාතේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක්. ඉතින් එහි ඔය ගැඹුරින් අවබෝධ කරගත යුතු කරුණු 10ක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන. ඉතින් විරාග සංඥා දේශනා කළා තියෙන්නේ කතමාචානන්ද විරාග සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපරිසංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණං එතකොට මේ නිවනේ ස්වභාවය තමයි මේ විරාග සංඥා නිරෝධ සංඥා වලින් කියන්නේ. දැන් අපි මේ විරාග නිරෝධ පටිනිස්සග්ග මුත්‍ති අනාලය වගේ වචන පාවිච්චි වෙනවා මේ නිවනට යෙදෙන වචන ගොඩක් තියෙනවා. මූලික වශයෙන් නිරෝධ කියන වචනේ දෙනවා, විරාග කියන වචනේ දෙනවා, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලය, අනිශ්චිත, අනුපාදාන වගේ වචන යෙදෙන. ඒ ඒ ඒ ඒ වචන වලින් තමයි නිවනේ ස්වභාවය අපි තේරුම් ගන්න. නිවනේ ස්වභාවය නිවන නිවන සාක්ෂාත් නොකළ තවමත් නිවනටපත් නොවුණු පූර්ණ වශයෙන් නිවනටපත් නොවුණු කෙනෙකුට නිවනේ ස්වභාවය පැහැදිලි කරන්නේ බුද්ධජනන වහන්සේ ওই විදියට. ඒතං සන්ත. ඒක සාන්ත తত্ত্বය. ඒතං පනීතං ඒක ප්‍රනීත తত্ত্বය. යදිදං කොහොමද කියලා ටිකක් විස්තර කෙරුවොත් සබ්බ සංඛාර සමතෝ එතන සියලු සංස්කාර සමත වෙලා තියෙනවා. සබ්බ උපදි පටිනිස්සග්ගෝ සියලු උපදි අන්න අර පටිනිස්සග්ග කියන වචනේ. අත හැරිලා තියෙන. අත් හැරුණු තත්ත්වයක්. තණ්හක්ඛය තෘෂ්ණාව ක්ෂය වෙච්ච තත්ත්වයක්. විරාගෝ නොයලුණු තත්ත්වයක්. නිබ්බාන. නිවනේ ස්වභාවය හොමයි කියලා. එතකොට අපිට දැන් හිතා ගන්න පුළුවන් මේක න්‍යායික වශයෙන්මම නෙවෙයි ප්‍රායෝගිකවත් අපිට හිතා ගන්න පුළුවන් මොකද ওই தත්වයන් සෑහෙන දුරට අපි තුල සිද්ධ වෙලා තියෙනවා. නැත්තේ නෑ. හොඳට බැලුවොත් ඔය අපි දැන් මේකේ මුලටම තියෙන්නේ සබ්බ සංඛාර සමතෝ කියලා. දැන් අපි සංඛාර පිළිබඳව තමයි මේ දක්වාමත් කතා කරන්නේ. කුසල අකුසල වශයෙන් මේ සංස්කාර අපි අවබෝධ කරගෙන තියෙනවා. සංස්කාරවල මූලික අවස්ථාව මානසික සකස් වීම. ඒක නිසා සංඛාර විස්තර කරද්දී බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ওই උපාදාය පරිපවත්ත වගේ සූත්‍ර කියවල බැලුවොත් උපාදාන පරිපවත්ත වගේ සූත්‍ර වලට ගිහිල්ලා බැලුවොත් ඒවයි ඉතින් අපිට මේ ඒක එහෙම හඳුනා ගන්න පුළුවන් මේ මේ දේශනා බොහොම අපූර්වට සඳහන් වෙලා තියෙන මේ පංචස්කන්ධ ආදී දේවල් පැහැදිලි කරන අවස්ථා. ඉතින් ඒ වයිදී බුදු පියාණන් වහන්සේ මේ කාරණේ මේ සංඛාර පැහැදිලි කරලා තියෙන්නේ කතමාච භික්කවේ සංඛාරා චෛමා භික්කවේ චේතනාකායා මේ චේතනාව කොටස් චේතනාව කොටස් 6කි මේ සංගුත්තර නිකායේ මේ සංයුත්ත නිකායේ කන්ද වර්ගපාළියේ කන්ද සංයුත්තේ මේ උපාදාන පරිපවත්ත කියන සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. මේ සූත්‍රයේ බොහොම වැදගත් මේ පංචස්කන්ධ හරි අපූර්වට පැහැදිලි කරන මේ දේශනාව. ඉතින් එතන මේ සංඛාර පැහැදිලි කරන කතමේච වික්කවේ සංඛාරා මොනවද මේ සංඛාර කියන්නේ? චෛමා වික්කවේ චේතනාකාය චේතනාවෝ කොටස් 6කි රූප සංචේතනා ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා ඉමේ වොච්ඡන්ති භික්කවේ සංඛාරා මේ තමයි සංඛාර ඉන්නේ සංඛාර කිව්වම චේතනාමයි වෙන දෙයක් නෙවෙයි ඉතින් ඔය චේතනා මූලික වශයෙන් ඊට පස්සේ අපිට කොටස් කරලා ගන්නවා කුසල චේතනා කුසල චේතනා කියලා ඒකයි සංඛාරත් කොටස් දෙකට බෙදෙන්නේ කුසල සංස්කාර අකුසල සංස්කාර වශයෙන්. ඉතින් අපි ඒවා දැන් අත්දැකීමෙන් දන්නේ. අපේ හිතේ ඇති වෙන ওই දෙක. එතකොට සබ්බ සංඛාර කිව්වම සියලු සංස්කාරයෝ කිව්වම ටිකක් පුළුල් අර්ථය. එතකොට එක් පැත්තකින් අපේ මේ මනසේ ඇති වෙන සියලුම නාම ධර්ම සියලුම නාම ධර්ම සංඛාර ගණයට ගන්න පුළුවන්. මොකද ඒවා සකස් වීම සකස් වෙයි. එතකොට මනසේ සකස් වන සියලු මානසික තත්වයන් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ආදී වශයෙන් කියන සියලුම දේවල් සියලුම මානසික සකස් වීම සංකාර ගණයට ගන්න පුළුවන්. සබ්බේ සංඛාරා කියනකොට. එතකොට මේ සබ්බේ සංඛාරා කියන එක ගැනයි අද ටිකක් අපි අවධානය වැඩිපුර ලක් කරගන්නේ. සියලුම මානසික සකස් මේ මානසික සකස් මගින් තවත් සකස් වීම කෙරෙනවා. වේදනාවක් ආපුවාම සංඥාවක් ඇති වුණාම සංස්කාරයක් වුණාම පස්සයක් වුණාම මානසිකාරයක් තුලින් ඊළඟට ඇති කරනවා වචී සංකාර වචනය කියන එක ඒ වචනේ පිටිපස්සේ තියෙන්නේ ඔය චිත්ත සංකාරයක් තමයි. මනෝ සංකාරයක් තමයි. නමුත් වචනේ කියන්නේ කටින් පිට වෙන දෙයක්. එහෙම නැත්නම් අපි ඒකට කිය. ඒකේ තියෙන භෞතික භූත ධර්මයක් තියෙනවා. අර ශබ්දය කියන එක තියෙනවනේ. ශබ්දය කියන එක තියෙනවා. ඒකෝ ශබ්දය කියලා කියන්නේ නාම ධර්මයක් නෙවෙයි. රූප ධර්මය සතර මහා භූත වලට අයිති එක. තේජෝ ධාතුවට වැටෙන එක. ශබ්දය කියන්නේ. එතකොට නමුත් මේ ශබ්දය පිට උනේ නාම ධර්මයක් හේතු කොටගෙන. එතකොට මේ වචනය සංස්කාරයක් විදිහට බුදුපියාණන් වහන්සේ දේශනා කරන වචී සංකාරකය. වචනේ සකස් වීම කියන එකයි එතන අදහස් කරන්නේ. වචන සකස් වීම. එතකොට අර ඒ පිටිපස්සේ චිත්ත සංකාරයක් තිබුණා. ඒ චිත්ත සංකාරය වචී සංකාරයක් ඇති කරා. එතකොට තවත් සංස්කාර කොටසක් අපිට හමු වචී සංකාර. තවත් කොටසක් දක්වන බුදුජානනාංශේ කාය සංකාර කාය සංකාරෝ. අර චිත්ත සංකාරයේ විසින්ම කායික ක්‍රියාවක් උපද්දන. කය ක්‍රියාත්මක කරනවා තවත් විදිහකට. අපි උදාහරණයක් හැටියට අපි අපිට මේක අත්දකින්න පුළුවන් මම අත්දකින්න අවස්ථාවක් අපිට මේ සංස්කාර අත්දකින්නවා. දැන් ඔන්න අපි උදාහරණයක් ඇටියට අපි හිතමු භාවනා කරන්න පරියන්කේ ඉඳ ගන්නවා කියලා. ආනාපාන සතිය වඩන්න කියලා අපි ඉඳ ගන්න. දැන් ඔහොම ඉඳගෙන ඉන්නකොට ආනාපානයට හිත යොමු කරනවා. සතිමත් වෙලා එහෙමනේ ඉන්නේ අපි. එහෙම ඉන්නකොට ආනාපානයේ ගති ලක්ෂණ වැටහෙනවා. මේක ස්පර්ශයක් විදිහට දැනෙනවා. ඉතින් ඔන්න පස්ස. ඒ කියන්නේ මනෝ සංකාරයක් අර ඇති වුනේ. අර පස්ස. ඊට පස්සේ ඒ හුස්මේ තියෙන සිසිල් බව, උණුසුම් බව හඳුනා ගන්නවා. ආ දැන් මේක සිසිල්, මේක උණුසුම්. අන්න සංඥාව. ඒකත් සංස්කාරයක්. මානසික දෙයක් නේ. ඊළඟට ඒ සමහර විට උණුසුම් බව සිසිල් බව විඳින වේදන. ඒකත් සංස්කාරයක්. ඊට පස්සේ සමායට ওই හුස්ම ගැන හිතන්නත් පුළුවන් යමක්. මේක සිසිල් නේද උණුසුම් නේද මට දැන් මේක හොඳට තේරෙනවා. ආනාපානය මට හොඳට වැටහෙනව නේද කියලා හිතන්නත් පුළුවන් චේතනාව. ඒක සංස්කාරය. දැන් මෙතෙන්දී අපිට පේනවා මේ මොනවා හරි ආනාපානයේ ඉන්නකොට අර ඇතුළත සිද්ධ වෙන දේවල් ටික මානසික සකස් වීම චිත්ත සංකාර එහෙම නැත්නම් මනෝ සංකාර කියන වචන දෙකෙන්ම ඔය සංස්කාර හඳුන්වලා තියෙනවා බුදු දහම චිත්ත සංකාරා මනෝ සංකාරා ඒක ওই ටික දකින්න පුළුවන් අපිට. ඉතින් සමහර විට ওই සංස්කාර ඇතුලේ ඉතින් අර අකුසල පැත්තට වෙන දේවල් උනත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ආනාපානේ සතිය වඩන වෙලාවේ ඉතින් වාඩි වෙලා නිශ්ශබ්දව ඒ වැඩේ යෙදී සිටිනවා කියලා යෝගිය. සමහර විට කෙනෙක් ශබ්ද කෙරුවා. වගේ මේ දෙයක් වුණොත් නොරුස්නා ගතියක් වගේ ඇති වෙන්න පුළුවන් මනසේ. මම මේ බොහොම විවේකයෙන් සංසුන්ව තැම්පත් හිටියා මේ මේගොල්ලෝ මේ කරදර කරනවානේ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක චිත්ත සංස්කාරයක් නමුත් නිකන් අකුසල පක්ෂයට බර ගතියක් වෙන්නවා. නුරුස්නා ගතියක් වගේ. එහෙම තියෙනවා. එහෙම නැත්නම් Tamanට හොඳට ආනාපානයේ තුල Taman හොඳට සංසුන්ව තැම්පත් ඉන්න අවස්ථාවේ හිතෙන්න පුළුවන් මම මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕන. මේක කොච්චර හොඳ දෙයක්ද? මේ කොච්චර මේකේ තියෙන සැලසීමක් තියනවද? මේ කොච්චර හොඳට සතිය පිහිටනවා නේද? මම මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ. ඒකත් චේතනාවකේ මනෝ සංකාරයක් ඒ ඇති වුණේ. අර ඒකේ සුඛ වේදනාව පදනම් කරගෙන එක්තරා කරුණාව පැත්තට බර වෙච්ච මේ කාරුණික හැඟීමක් මම මේක තව කෙනෙකුට කියලා දෙන්නම් මේක හරි හොඳයි මේ කොහොම සිතිවිලි ඇති වෙනවනේ අපිටව දකින්න ඕන එතකොට අපි බොහොම සිහිනුවණෙන් හිටියොත් ඔය ඔය චිත්ත සංකාර ඔය මනෝ සංකාර සිතවිලි සකස් වීම මානසික සකස් වීම දැක ගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔය සකස් වීම වල කුසල අකුසල දෙපක්ෂයට වැටෙනකොට ඒකත් දකින්න පුළුවන්. මොන මේ පැත්තට බර වුණා හිත. හිතේ රුස්සන් නැති ගතියක් ඇති වුණා. සතුටක් ඇති වුණා. කරුණාවක් ඇති වුණා. මෛත්‍රියක් ඇති වුණා. ඒව ඔක්කොම සංස්කාර. ඊට පස්සේ අර මේක කියන්න ඕනනේ කියලා හිතෙනවනේ. ඊට පස්සේ සමහරට යම් වෙලාවක ඒ සිතිවිල්ල අනුව කියන්න ඉඩ තියෙනවා. අන කියනකොට ඒක වචී සංස්කාරයක් වෙනවා. වචනේ ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ නැත්තම් හිතෙන කරන්න ඕන කියලා. කරන්න ඕන කියලා. අපි හිතමු මේ නැගිටලා යන්න ඕන. දැන් නම් වෙලාව හොඳයි. භාවනාව නතර කරන්න දැන් මට මේ අහවල් වැඩේ තියෙනවා. දැන් මේ වැඩේ කරන්න ඕන කියලා හිතෙනවා. නැගිටලා ගිහිල්ලා මේ වැඩේ කරනවා. එතකොට අර භාවනාවේ ඉඳිද්දි තමයි චිත්ත සංකාරය ඇති උනේ. වාඩි වෙලා ඉඳිද්දි මෙන්න ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා යම් වැඩක් කරනවා. එතකොට කාය සංකාරය, කය මෙහෙයුවේ. නැගිට ගියා කරනවා. එතන තියෙන්නේ කය මෙහෙයවීමක්. කාය සකස් වීමක්. එතකොට කාය සංස්කාරය. මෙන්න මේ විදිහට අප තුල පුද්ගලයා තුල අජ්ජත්ත අජ්ජත්ත කියලා ඔක අපි කියන්නේ. තමා වශයෙන් සැලකිය හැකි සංස්කාර තුනක් පැහැදිලිවම දේශනා කරනවා. චිත්ත සංකාර, හෙවත් මනෝ සංකාර. දෙකම එකයි. මේ චිත්ත සංකාර, මනෝ සංකාර ඇසුරෙන් සිදුවෙන වචී සංකාර. වචනය ප්‍රකාශ වේ. ඊළඟට ඒ ඇසුරෙන් සිද්ධ වෙන ඒ චිත්ත සංකාර මනෝ සංකාර ඇසුරෙන්ම සිද්ධ වෙන කාය සංකාර. කායික වූ ක්‍රියාකාරකම්. ඉතින් ඔය සංකාර අජ්ජත් වශයෙන් ගත්තම තමා වශයෙන් තමා තුළ සිදුවෙන දේ. ඔය ටික අපිට දකි දැක ගන්න පුළුවන්. භාවනා යෝගියෙකුට ඔය ටික දැන හඳුනා ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. භාවනාව තුළින් දැක ගන්න පුළුවන්. දැනගන්න විතරක් නෙමෙයි. දැනගන්න නම් අපට සූත්‍රය කියවම ඇතිනේ. දැනගන්නට. නමුත් අපිට දැක ගන්න පුළුවන්. භාවනාත්මක වුණාම අප තුළින්ම දැක ගන්න පුළුවන්. ඔය සංකාර. ඕවයි තියෙනවා කරන ගතියයි කෙරෙන ගතියයි කියලා දෙකක්. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේත් ඒක ඒ විදිහට දේශනා කළා තියෙනවා කරන හිතාමතා කරන සහ කෙරෙන කියන සංකාර මේ ඉතින් අභිධර්මයේදී ඕක අමුතු වචනයක් පාවිච්චි කරලා තියෙනවා අසංකාරික සසංකාරික කියලා. ඒ අසංකාරික සසංකාරික කියන යෙදුම බුද්ධ දේශනාවල නෑ. ඒක ආභිධම්මික විවරණ ග්‍රන්ථවල එන වචනය. මේ ශෝක විස්තර කරන්නේ මෙහෙවීමක් ඇතුව මෙහෙවීමක් නැතුව කියලා. කොහොම නමුත් මේ සංස්කාර හේතුඵල ධර්මානුකූලයි. තමා වශයෙන් හිතාමතා කෙරුණත් කළත් කෙරුණත් දෙකම මේ හේතුඵල ධර්මානුකූලයි. ඉතින් ওই දෙකටම කෙරුණත් කෙරුවත් හිතුවත් හිතුණත් කියලා අපි ওই දෙක දෙවිදිහකට ගමු කරන සහ සංස්කාර එතකොට කරන සහ කෙරෙන කියලා ගත්තා. කොහොම වුණත් හේතුඵල ධර්මානුකූලයි. අපි ධර්මතා හැටියටයි බාරගන්නේ. ඊළඟට ඔය අධ්‍යත්ත වශයෙන් තමා වශයෙන් පවතින තමා වශයෙන් සලකන ඔය තුනට අමතරව බහිද්ධාවේ බහිද්ධාවෙනුත් අපිට ওই සංස්කාර අඳුර ගන්න පුළුවන්. දැන් සරල උදාහරණ ගත්තොත් මේ වටපිටාවේ අපි හිටවන ගස් තියෙනවා. හිටවල හිටවන ගස්. බීජයක් හොයාගෙන ඇවිල්ලා නැත්තම් රෝපණ කොටසක් වෙනත් ශාකයකින් අපි රේකේ රෝපණ කොටස හොයාගන්න. රෝපණය වෙන කොටස අපි ඒකට කියන්නේ බීජ කියලා. ඉතින් අපි ඕක අරගෙන ඇවිල්ලා පරීක්ෂමට සුදුසු තැනක් බලලා මහ පොළොවේ කොහේ හරි තැනක ඕක තියලා රෝපණය කරනවා. එතකොට එතන යම් ගහක් කියලා දෙයක් සකස් වෙනව ක්‍රමයෙන්. එතකොට එතනට තියෙනවා අපේ කිසියම් දායකත්වයක් තියෙනවා. පොඩි දායකත්වයක් තියෙනවා. අපි එතන ඉඳලා කියන්නේ මම හිතෙව්ව ගහ කියලා. ඉතින් මම හිතෙව්ව ගහ කිව්වම එතන මම කරලා තියෙන්නේ පුද්ගලයා කරලා තියෙන්නේ අර රෝපණ කොටස නැත්නම් අපි ඒකට බීජය කියනවා බීජය අඳුනගත්තා බීජය වෙන් කරගත්තා ඒක අරගෙන ආවා ඒක සුදුසු තැනක මහ පොළොවේ තිබ්බා. රැකවරණයක් සැලැස්සුවා. පස් ටිකක් දැම්මා, පෝර ටිකක් දැම්මා. ආරක්ෂක වැටක් ඒ වටා හැදුවා. ඔය ටික කෙරුවා. ඒක ඇත්ත. නමුත් අර බීජය පැලවුනේ ඊට අදාළ හේතු ඵල ටික තිබ්බොත් විතරයි තිබුණා නම් විතරයි නැත්නම් අපි කොච්චර අරගෙන ආවත් තිබ්බත් උපස්ථාන කෙරුවත් වතුර දැම්මත් පෝර දැම්මත් ඒක සැලයක් වෙන්නේ ගහක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන තියෙනවා කිසියම් හේතු ටිකක්. හේතුඵල ධර්මානුකූල සකස් වීමක් කියලා අපිට කියන්න පුළුවන්. අපේ දායකත්වයකුත් තියෙනවා. අපි නැතත් ওই සමහර වෙලාවට සතුන් බලන්නේ ඒගොල්ලෝ යම් යම් තැන් වලට ගිහිල්ලා ගෙඩි කාලා ගෙනල්ලා ඒක ඒ ඇටේ දානවා කොහේ හරි තැනක. දාපුවම ඒක පැලෙනවා. එහෙම තියෙනවා. එතකොට බාහිර පරිසරය දිහා බැලුවත් අපිට පේනවා සකස් වූ දේවල් අපිට පේනවා. අපේ අපේ කිසි දායකත්වයක් නැතුව අපේ දායකත්වයේ ඇතුව කෙරෙන දේවලුත් තියෙනවා. අපේ කිසි දායකත්වයක් නැතුව හැදිච්ච ගහකොළ තමයි වැඩිපුර තියෙන්නේ. ඒ දායකත්වයක් නැහැ. අපේ දායකත්වයේ තියෙන්නේ හරිම සීමා සහිත දේවල් ටිකකටනේ. මේ විශ්වයේ පවතින සාතිශය බහුතරයක් දේවලට අපේ කිසිම දායකත්වයක් නැහැ. පුද්ගලයාගේ දායකත්වයක් නැහැ. සම්බන්ධ වීමක් නැහැ. නමුත් ඒවා අපේ දායකත්වයක් අපේ සම්බන්ධ වීමක් නැතත් ඒවාට අදාළ හේතුඵල විසින් හේතු විසින් හේතු යෙදුනම එතන යම් සකස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි දකිනවා. ඕක අපිට පේනවා. නේ? අපිට කියන්න පුළුවන් අපේ වත්තේ ගස් කියන නම් මේවා අපි හිතවල තියෙන්නේ කියලා. ඉතින් අල්ලපු වත්තේ ගස් කොළම අපිට පේනවා මේ ලෝකේ මේ විශ්වයේ මේ මහ පොළොව පුරාවට වැවිලා තියෙන ගහ කොළ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒවා අපි අපේ දායකත්වයක් නැහැ. නමුත් අපිට දැක ගන්න පුළුවන්. මේ පිළිබඳ ඒ සංඥාවක්, රූප සංඥාවක් අපි තුල ඇති වෙනවා. සමහරට ඒවා අපිට විඳින්නත් පුළුවන්. ඒ ගහක් යටට ගියොත් සිසිලසක් ඒ ගහකින් වැටුණු gediya අපිට කන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ විඳීමක් තියෙන. හඳුනා ගන්න තියෙන මේ ගහ මේ රසවත් ගෙඩි තියෙන ගහක්. මේ ගහේ ගෙඩි රසයි කියලා අපි හඳුනා ගැනීමක් තියෙන විඳීමක් තියෙන. සමහර විට චේතනා ඇති වෙන්න පුළුවන්. පුණ්‍ය චේතනා අනේ මේ ගහ හිටවපු මනුස්සයාට පින් සිද්ධ වේවා. යහපතක් වේවා. කියලා පින් සිටවිල්ලක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගහයට මේ ගෙඩි ගොඩක් වැටිලා තියෙනවා මේවා නරක වෙලා අපත යනවට වැඩිය හොඳයි එකතු කරලාගෙන ගිහිල්ලා මේ මේ බඩගින්න කෙනෙකුට දෙන්න ඕනේ කියලා කරුණාසිතවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඔහොම වෙන්න පුළුවන් අපි තුල ඒ වෙන්නේ සිතවිලි පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගහ බොහොම රසවත් ගහ මේ ගෙඩි තියෙන ගහක් නේ මේ මෙවැනි ගස් ටිකක් පැල කරන්න ඕන. තවත් බොහෝ දෙනෙකුට මේකේ යහපතක් වෙනව නේද කියලා එහෙම සිතවිලි ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අර බාහිර සංස්කාරයේ විසින් අප තුල ආපහු සංස්කාර ඇති කරනවා. එක්ක පුඤ්ඤාභි සංකාර නැත්නම් අපුඤ්ඤාභි සංකාර නැත්නම් ආනෙන්ජාභි සංකාර. කොහොම ඇති වෙන්න පුළුවන්. විසංකාර වෙන්නත් පුළුවන්. එහෙම අකුසල නොවන කාම නොවන අකුසල නොවන ගණේට අයිති සිටිවිලි සිතුම් පැතුම් ඇති වෙන්නත් පුළුවන්. ඒවට අපි ඒවට බුදුරිය බුදුරජාන් වහන්සේ පාවිච්චි කර වචනේ විසංකාර කියලා. විසංකාර නැත්නම් සංකාර සමත කියන වචනේ පාවිච්චි කරලා. ඉතින් සංකාර විසංකාර සංකාර සමත කියන වචන තේරුම් කරන්න ගිහිල්ලා හුඟ දෙනෙක් අටුවාවල සහ පරිවර්තකයෝ කිසිම සංස්කාරයක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඒක වැරදි. මොකද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. ඒ 45 තුල උන්වහන්සේට අප්‍රමාණ සිතිවිලිය තිබුණා. අප්‍රමාණ වචන ප්‍රකාශ කෙරුවා. අප්‍රමාණ විදිහට ක්‍රියාත්මක කරුවා. කය මෙහෙවල වැඩ කෙරුවා උන්වහන්සේ. එතකොට එතන තියෙනවා වචී චිත්ත සංකාර තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වචී සංකාර තියෙනවා කාය සංකාර. බලන උදාහරණයක් ඇටියෙද මේ සූත්‍ර කියලා විනය සහ සූත්‍ර මේ පිටකවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචී සංස්කාර. අපි මේ සූත්‍ර හැටියට පළවෙනි ධර්ම සංගායනාවේදී ගොනු කරලා අපි මේ පාඩම් කරගෙන මේ කියවන්නේ මේ සාකච්ඡා කරන්නේ දැන් අපි මේ මූලික මාර්ගෝපදේශන හැටියට මේ අරන් කතා කරන මේ මහා සතිපට්ඨාන දේශනාව මේ ගිරිමානන්ද දේශනාව මේ උපාදාන පරිපවත්ත දේශනාව ඇතුළු මේ තවත් බොහෝ දේශනා මේ මොනවද මේ බුදුරජාණන් වහන්සේගේ වචී සංකාරණය වචන උන්වහන්සේ කරපු ප්‍රකාශනනේ. ඒවා වචී සංකාර වෙන්න කලින් උන්වහන්සේගේ චිත්ත සංකාර. මේ සූත්‍රවල ඇතුළත් වෙලා තියෙන හැම දෙයක්ම උන්වහන්සේට මනසින් වැටහිච්ච දේවල්, මනසින් තේරුම් ගත්ත දේවල් අවබෝධ වුණා. එතකොට මේ මට්ටමේ තිබුණ නම් අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ මනෝ සංකාර, චිත්ත සංකාර හැටියට. හැබැයි අකුසල නෙමෙයි. කුසලයි. <coughs> කුසල පක්ෂයට අයිති. ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේ ඒවා දේශනා කළා. දේශනා කරනවා කියනකොට එතන අදහස් වෙන්නේ වචී සංකාර. වචනයට පරිවර්තනය. වචනයට පරිවර්තනය කරලා විතරනේ උන්වහන්සේ කය කය මෙහෙවල ඒවා කරලත් වෙන්නවා අපිට. කාය සංකාර. හැබැයි කුසලයි. මෙන්න මේ සංඛාර කුසල පැත්තට හැරීම කුසල පක්ෂයට වැටීමටයි විසංකාර කියන්නේ සංස්කාරයක් නැහැ කියන එක නෙමෙයි. ඒකට සංකාර සමතෝ කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කියවනේ විසංකාර ගතං චිත්තං කියලා. මගේ හිත විසංකාරගත වුණා කියලා. ඒ අකුසල සංස්කාරයෙන් කුසල සංස්කාරයට මාරු වුණා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම නැතුව කිසිම සංස්කාරයක් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේ අවුරුදු 45 තුල අප්‍රමාණ කරුණාසිතීලි පහල කරගත්තා. කරුණාසිතීලි පහල වුණා. ඒකයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මේ සංස්කාර පිළිබඳ අවබෝධයක් අපිට ඇති වෙනවා. මේ නාම රූප ධර්ම අහනකොට, දකිනකොට, විඳිනකොට ඒවා පිළිබඳ අපිට සිතිවිලි ඇති වෙනවා, වචන ප්‍රකාශ වෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා තමයි සංඛාර. ඔය වචන, ඔය සිතිවිලි, ඔය ක්‍රියා අතරේ අකුසල පක්ෂයට බර ඒවත් තියෙනවා. ඇයි අකුසල පක්ෂයට බර වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා අන්න අර කොටස වෙන් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ කොටස දිගට දිග් ගිහිලා ගිහිල්ලා තමයි අර ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා එහි අවසාන ප්‍රතිඵලය පෙන්නන මොන මොන මොනවායි අවසාන ප්‍රතිඵලයේද මේ අකුසල සංස්කාරවල අවසාන ප්‍රතිඵලය මොනවාද අකුසල සංස්කාර අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර. ඒවයි ප්‍රතිඵලයේ දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. මේ දුක්ඛන්ද හටගන්නවා. අපිට ඕන දුක්ඛන්ද හටගන්නන්න නෙමෙයි. ඒව මේ තස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ. හිමා කරන්නයි අවසන්නේ. ඕක අවශ්‍ය වෙන්නේ. මේ ආර්ය ප්‍රතිපදාව තියෙන්නේ ඒක නිමා කරන්න. එහෙනම් ආර්ය ප්‍රතිපදාවේදී අදහස් ඉලක්කය වෙන්නේ මේ සංස්කාර නිරෝධය, සංස්කාර සමතය. නිවන එහෙම හැඳින්නුවේ ඒකයි බුදුරජාණන් වහන්සේ. සබ්බ සංඛාර සමතෝ සියලු අකුසල සංස්කාර සමත කිරීම නිමා කිරීම අවසන් කිරීම එතකොට හැබැයි තව සංස්කාර කොටසක් ඉතිරි. ඒ කුසල සංස්කාර කියලා අපි ගමු කුසල සහ කුසල නොවන. යම් යම් දේවල් පිළිබඳ සිතිවිලි වචන ක්‍රියා. ඒවා ඇත්ත වශයෙන්ම කුසලයි. ඊට පස්සේ ඒවා කෙරෙන්නේ අකුසල පක්ෂයේ ගෙවි ගියාම කෙරෙන සංස්කාර මානසික සකස් වීම වචන ක්‍රියා කොහොම කොහොමද කියලා අපිට තේරෙනවනේ අපිට කුසල සංස්කාර කියලා හඳුන්වන්න පුළුවන් එහෙම. ඒ එතන දුකක් නෑ එතකොට. දුක්ඛ දෝමනස්ය එහි නෑ. කුසල පක්ෂයට වැටෙන සංස්කාරය. ඔය අවස්ථාව අපිට සමත කියලා කියන්න පුළුවන්. සංඛාර සමත වූ අවස්ථාව. අකුසල සංස්කාර ගෙවි ගොස් මේ සිතවිලි වචන ක්‍රියා කුසල පක්ෂයේ ඒ ඒ පැත්තට තහවුරු වීමක් මේ තියෙන්නේ. අන්න නිවනේ ස්වභාවය. එතකොට ඒතන් සන්තං ඒතන් පනීතං. ශාන්ත ප්‍රණීත තත්ත්වයක් අත්විඳින්න පුළුවන් අපිට. ඔය දේශ සාගත අකුසල සාගත පාපක අකුසල ධම්මා කියලා හඳුන්වපු ඒ අකුසල සිතිවිලි ඇති වෙනකොට අපි දන්නවා එතන ශාන්ත ප්‍රණීත බවක් නැහැ. සන්තම් පනීතං ලක්ෂණ නැහැ. එතන තියෙන්නේ බොහොම දැවෙන, තැවෙන ස්වභාවය තියෙන්නේ. අපිට තරහක් ආපුවම, ඉරිෂාවක් ආපුවම, මානයක්, මදයක් ආපුවම එතන කොහෙද සාන්ත බවක්, එතන කොහෙද ප්‍රණීත බවක්. එතන තියෙන්නේ සාන්ත ප්‍රණීත බවක් නෙවෙයි. නමුත් කුසල සිතිවිල්ලක් ඇතිතැන සාන්ත ප්‍රණීත බවක් තියෙනවා. වචී සංකාරයට ආවත් එහෙම බොරුවක් කියන තැන, කේලමක් කියන තැන, පරුස වචනයක්, හිස් වචනයක් කියන තැන සාන්ත ප්‍රණීත බවක් නැහැ. නමුත් ඒ වයින් තොරව ආදරණීය වචනයක්, කාරුණික වචනයක්, මිත්‍රශීලී වචනයක්, උපදේශාත්මක අවවාදාත්මක ප්‍රකාශනයක් කෙරෙන තැන තියෙන්නේ ශාන්ත බවක්, ප්‍රණීත බවක්, නිවුණු බවක්, සැනසුණු බවක්. ඒතං සන්තං ඒතං පනීතං. එතන අර අකුසල සංස්කාර සමත වෙලා තියෙනවා. මොනවාද අකුසල වචී සංස්කාර සමත වෙලා තියෙන්නේ. බොරු කියන්නේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ ඇත්ත සත්‍ය සුදුසු වෙලාවේ කියවෙන කාරුණික වචන මිත්‍රශීලී වචන අවබෝධයට හේතු වෙන නිවීමට සැනසීමට හේතු වෙන වචී සංස්කාර කියන්නේ. එතන සාන්තම් පණීතං ඒතං සාන්තං ඒතං පණීතං. යදිදන් සංකාර සමතු. සියලු අකුසල සංස්කාරයන් ගෙවි ගිය තැන. හැබැයි සංස්කාර කොටසක් තියෙනවා. ඒ මොනවාද? අර කුසල. ගණේට අයිති වෙන සිතිවිලි වචන ක්‍රියා. සන්තම් පණීත. ඒක නිසා මේ නිවන කියන තැන ගන්න එපා මොකක්වත් නැති තැනක් කියලා. ඉතින් අපි ඔය මොකක්වත් නැති තැනක් නිවන කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. මොකක්වත් නැති තැනක් නෙමෙයි. නිවන කියන එක තියෙන්නේ යමක් ඇති තැන. එතන හැබැයි කුසලමය විදිහටයි තියෙන්නේ ඒක. සිතිවිල්ල තියෙනවා. කරුණා මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා. වචනේ තියෙනවා. සත්‍ය වචනේ, ඇත්ත වචනේ, කාරුණික වචනේ, යහපත් වචනේ තියෙනවා. එතකොට නිවීමක්, එතකොට සැනසීමක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා. එතන කාරුණික ක්‍රියා, මිත්‍රශීලී ක්‍රියා, උපකාරී ක්‍රියා තියෙන. එතන සැනසීමක් නිවීමක් තියෙනවා. ඒක අපිට අත්විඳින්න පුළුවන් එකක්. අත්විඳින්න පුළුවන් එක, අත්දකින්න පුළුවන් එක. මොකක්වත් නැත්නම් අත්විඳීමක් අත්දැකීමක් නැහැ. නිවන අත්විඳීමක් අත්දැකීමක්. එහෙමයි අපේ පසින්තුරන් සහ මනසින් ගෝචර වෙන දෙයක් නිවන. අගෝචර දෙයක් නෙවෙයි. අගෝචර දෙයක් නෙවෙයි. ඉතින් ම්ම් විරාග සංඥාවේදීත් නිරෝධ සංඥාවේදීත් බුදුරජාණන් වහන්සේ නිවන ගැන කියන්නේ නිවනේ ස්වභාවය ගැන. අපි අපිට නිවන නිවනේ ස්වභාවය න්‍යායිකව මේ සූත්‍ර වලින් බුද්ධ දේශනා වලින් තේරුම් ගන්නවා විතරක් නෙවෙයි අපි අපිට අපේ ජීවිතය තුළින් අත්විඳින්න පුළුවන් අත්දකින්න පුළුවන් මොකද ආර්ය ප්‍රතිපදාවට ආපු ඇත්තන්ට ඒ ආපු දවසේ ඉඳලා නිවන අත්දකින්න පුළුවන් හැබැයි පරිපූර්ණ පරිනිබ්බාණය කියලා හිතන්න එපා ඒක. පරිනිබ්බාන කියලා පරිපූර්ණ නිවීමක් ගැන අපි කතා කරනවා අපේ ධර්මයේ මම ඒකයි අර කලින් සාකච්ඡාවේදී කිව්වේ සමහරු ප්‍රතිපදාවට ආපු ගමන් පරිනිබ්බාන මානසිකත්වය ඇති කරගන්නවා රහත් මානසිකත්වය කියලා මම කිව්වේ ඒක ඇති කරගන්න හොඳ නැහැ නමුත් එදිනෙදා ජීවිතයේ ඇති වෙන නිවීම සැනසීම අත්දකින්න ඕන, අත්විඳින්න ඕන. ඒක අත්දකින්න නැති, අත්විඳින්න නැති කෙනෙකුට නිවන සාක්ෂාත් කරගෙන මගේ ඉස්සරහට යන්න බෑ. මම සරල උදාහරණ එකක් දෙකක් කියන්නම්. දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් අපි ධර්ම මාර්ගයට එන්න කලින් අපි තරහ යන අය කියලා. දැනුත් තරහ යනව නැතුව නෙමෙයි. මීට වැඩිය තරහ ගතිය වැඩි කියලා. එතකොට පස්සේ අපි ධර්ම මාර්ගයට ආවෙන් පස්සේ මේ ද්වේෂ ගතිය ක්‍රමයෙන් අඩු වෙන අඩු වෙනවා දැන් ඉස්සර වගේ තරහ යන්නේ නැහැ කියලා අපි කියන්නේ අවංකව බොරුවට නෙමෙයි කාටවත් නිකන් නිකන් මේක පෙන්වන්න කරන එකක් නෙමෙයි තමන් තමන් දිහා බලපුවාම දැන් ඉස්සර වගේ නෙවෙයි ඉස්සර කේන්ති යනවා ගොඩක් පොඩි දෙයකට තරහ යනවා. මේ දැන් මේ ස්වභාවය වෙනස් වෙලා දැන් කොයි දේ වුණත් ඉස්සර සිද්ධ වෙච්ච දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. නමුත් දැන් ඒව ගැන අවබෝධයටපත් වෙලා දැන් අර ඇවිස්සෙන ගතිය, කුප්පන ගතිය, කිපෙන ගතිය, තරහ යන ගතිය මොකක් අඩු වෙයි. දැන් ඔතන තමා තුලින්ම දකින්න පුළුවන්නේ නිවීමක් සැනසීමක්. දකින්න පුළුවන්. තවමත් පොඩ්ඩක් සමහර වෙලාවට සතිය අඩු වෙලාවල් වල සම්පජඤ්ඤේ ක්‍රියාත්මක නොවන නිසා රුස්සන් නැති ගතියක් එහෙම ඉන්න පුළුවන්. දැන් ඒ ආවත් දැන් තුවටං චිත්තං සමාධියති. වහාම හිත සමාධිමත් වෙනවා. වහාම දකින්න දැන් ඉස්සර වගේ. ඕන මට තරහ ගියානේ. ඔබට ඉතින් තරහ වෙන්න දරන දෙයක් ඔතන නෑනේ කියලා ඇතුළෙම එක්කෙනෙක් කියලා දෙනවා. කවුද? අර සම්පජඤ්ඤ සම්පජඤ්ඤේ තියෙනවා. ඉතින් හරි ඉක්මනින් සාන්ත වෙනවා. හරි ඉක්මනින් සංසුන් වෙනවා. තැම්පත් වෙනවා, නිවෙනවා. ඔය වෙනස දකින්න බැරිද? අපි තුල නැද්ද එහෙම එකක්? තියෙනවා. මොකක් හැබැයි ওই නිවන තියෙන නිවන හුඟක් අය භුක්ති විඳින්නේ නැහැ. ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. ඉදම්පි සංගේ රතනම් පණීත. මේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය ඒකයි. ලැබි ලැබිච්ච නිවන භුක්ති විඳින අය. හැමෝම ළඟ ඔබ ටික ටික හරි තියෙනවා නම් භුක්ති විඳින්නේ නැහැ. නිබ්බුතින් බුඤ්ජමාන ඔය මම ඔය කිව්වේ අර රතන සූත්‍රයේ සංඝ ගුණය රතන සූත්‍රයේ තියෙන ත්‍රිවිධ රත්නයේ ගුණනේ ඉතින් ඔය ලබාගත් නිබ්බුතින් නිවන අබ්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන භුක්ති විඳින්න දන්නේ හුඟ දෙනෙක් මේ නිවන තියෙන ජීවිතේ ඒක දකින්නෙත් නැහැ විඳින්නෙත් නැහැ තවදුරටත් දුකේම එල්ලීලා මෝහණු එල්ලගෙන මෝහණු වැඩ කරගෙන ඉන්නවා. එහෙම නෙමෙයි අපි. දැන් අපි තුල ටික ටික අපි නිවීම සැනසීමත් කරගෙන තියෙන්නේ විතරක් නෙවෙයි අපි ඒක භුක්ති විඳින්නේ. ඉස්සර අපි ගණයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලිලා ඒවා ලොකු කරගෙන ඒවා දැන් අපි ඒවා ඒවා එච්චර ලොකුවක් නෑ. ඒවා අවබෝධ කරගෙන පැත්තකට වෙලා සංසෝමේ ඉන්නවා ඉතින්. ඉතින් කොච්චර සැනසීමක්ද? ඇයි ඒක භුක්ති විඳින්නේ? ඒක භුක්ති විඳිනවා. නිබ්බුතින් වොඤ්ජමානා. එහෙමයි ඉදම්පි සංගේ රතනම් පන්නේ. සංගයාගේ ආර්ය ශාවකයන්ටනේ සංගයා කියන්නේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන්ටනේ සංගකය. මේ සංගයාගේ ගුණයක්. නිවන භුක්ති විඳින. ඉතින් අපි තුල ඔහොම නිවනක් තියෙනවා. පරිනිබ්බාන ආත්පසින්ම පරිපූර්ණ නොවන තියෙනවා. ඉස්සර අපි රාගයට වැටෙනවා තදින්. දකින දකින එකේ ඇලෙනවා. අහන අහන එකේ ඇලෙනවා. ඉඳින විඳින එකේ ඇලෙනවා. තේරෙන තේරෙන එකේ ඇලෙනවා. ඒක පස්සේ පන්නනවා, එලවනවා. ප්‍රාර්ථනා කරනවා. ලබා ගන්න උත්සාහ කරන. ඒ කියන්නේ රාගයේ ලක්ෂණ. දැන් දැනුත් ඒවා පේනවා මොකද නැත්තේ ඇහැ කන නාසය දිව කය මන තියෙනවා ඒවා ඇහෙනවා ඒවා විඳිනවා ඒවා වැටහෙනවා ඒවයි වෙනසක් නැහැ ඒ වුණත් දැන් පන්නන්නේ නැහැ නේද එලවන්නේ නැහැ නේ ඒවා මත් වෙන හින්නේ නැහැ ආ ඒ තමයි අර නිවන. ඒ තමයි සැනසීම. අනිත් අය අපිට පේනවා ඉස්සර අපි හිටිය තත්ත්වය අනිත් අය ඉන්නවා. ඒගොල්ලෝ මත්තේ නැහැ. ඒගොල්ලෝ ඒ දේවල් මත්තේ රූප මත්තේ, ශබ්ද මත්තේ, ගන්ධ රස පහස මත්තේ නැහෙන ගතිය අපි අපිට පේනවා. අපිට දැන් ඒව අවබෝධ වෙලා ඒව මත්තේ නැහෙන්නේ නැහැ. ඔය වෙනස නැද්ද කියලා බලන්න ජීවිතේ දකින්න ඕනේ. එහෙම දෙයක් ජීවිතයේ තියෙනවා. ඒ නිබ්බුතිය තියෙනවා. ඒ නිවීම, ඒ සැනසීම, ඒ විසංකාර ගතිය, ඒ සංකාර සමත වෙච්ච ගතිය තියෙනවානේ. ඇයි ඒක භුක්ති විඳින්නේ නැත්තේ? තියෙනවා. ඉතින් කාමයේ අඩු වෙලා, ද්වේෂයේ අඩු වෙලා, මානයේ අඩු වෙලා, මදේ අඩු වෙලා, ඉරිසියාව අඩු වෙලා ඇති වෙච්ච මේ ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත ප්‍රනීත தත්ත්වය අපි තුල තියෙනවා. හොඳට බලන්න. නැද්ද කියලා තියෙනවා. ඉතින් ඔය දේ භුක්ති විඳොත් තමයි කෙනෙක් නිවනේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඕක භුක්ති විඳින්න නැති කෙනා. කොහොමද නිවනේ ස්වභාවය අඳුරගන්නේ? කවුරු හරි අපිට රසවත් කෑමක් ගෙනල්ලා දෙනවා. කොලේ කෝතලා පාර්සල් කරලා පැකට් කරලා අපි හිතමු. ඉතින් අපි ඕක බාර අරගෙන පැත්තකින් තියෙනවා. අපි ඕක කන්නේ ඔය ෆ්‍රිජ් එකේ දාලා හරි කොහේ හරි අපි තියලා තියෙන අපි හිතමු එහෙම. නැත්නම් අපිම කඩේ ගිහිල්ලා මහන්සි වෙලා සල්ලි දීලා ගෙනාවා කියලා හිතමු. පැත්තකින් තියලා තියෙනවා. කන්නේ කෑවෙන්නේ. ඊට අර කෑම එක එවාපු එක්කෙනා කෝල් කරලා අහන කොහමද? මං යවපු කෑමක රසයිද? දැන් මොකද්ද දෙන උත්තරේ? රසද නීරස බව මොකක්වත් කියන්න විදිහක් නැහැ. ඇයි? බුඤ්ජමාන කරේ නැහැ. භුක්ති විඳි නැහැ. ඒකයි තියෙන්නේ. හුඟක් අය ජීවිතේ නිවනක් තියෙනවා නිවීමක් සැනසීමක් තියෙනවා ඒක බුඤ්ජමාන භුක්ති විඳින්නේ නැහැ. ඒක ඉතින් අපි ආර්යෝ අපි සංඝ සංඝේ රතනම් පනීතං සංඝයා සංඝයාගේ ආර්ය ශාවකයන්ගේ ගුණය මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව එහෙම නැත්නම් සීකලා හරිය ශාවකලාගේ ස්වභාවය මේ ශාන්ත මේ ප්‍රණීත බව ලබාගෙන තියෙන මට්ටමින් භුක්ති විඳින. එතකොට එතකොට නිවනේ රසය දැනෙනවා. එතකොට තමයි තව තව ඉදිරියට මේ මේ නිවීම සැනසීම සඳහා උනන්දු ඇති. හනසේ උනන්දු ඇති. ඒකයි. ඉතින් ඔය නිවන විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ දැන් අපි මේ ටිකක් ගැඹුරු තත්යකට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සංඥා භාවනා කොටසට ටිකක් යොමු වුණා මේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකේ ඉතින් ওই දෙකේ ඔය ඔය වේදනා චිත්ත අනුපස්සනා තුලින් තමයි අපි ඔය නිවන අත්විඳින්නේ. නිවනේ තියෙන සුඛ වේදනා ගතිය. නේ? නිවන තියෙන චිත්ත අනුපස්සනා පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් එතන තියෙන්නේ අර අකුසල සිතිවිලි නෙමෙයි. කුසල සිතිවිලි. නිතරම තියෙන. පුණ්‍ය පුණ්‍යයක් නෙවෙයි කුසල සිතුවිලිමයි තියෙන්නේ. කුසල සිතුවිලි විරාග වීත දෝෂ පීත මෝහ මේ මහග්ගත ආ සෞත්තර සමාහිත විමුක්ත ඔන්න ඔය වගේ මානසික තත්ත්වයන් ටිකක් නේ තියෙන්නේ චිත්තානුපස්සනාවේදී පෙන්නේ අපිට සංසුන් සිතක්, මිදුණු සිතක්, විමුක්තං චිත්තං, සමාහිතං චිත්තං, උසස් ගණේ සිතක්, සවුත්තරං චිත්තං. එහෙම තියෙනවා. ඉතින් ඒකයි ඔය චිත්තානුපස්සනාව වැඩුව කෙනාට ඉවෙනි සිතිවිලි තමා තුළින් දකින්න පුළුවන්. එහෙම තියෙනවා. බොහෝ වෙලාවට වේදනා පක්ෂයෙන් ගිහිලා බැලුවොත් තියෙන්නේ මේ ශාන්ත ප්‍රණීත නිවන තුල තියෙන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා වලට වඩා අදුක්කම සුඛ වේදනා තත්ත්වයක් තියෙනවා. පිනවන්නේත් නැති, පෙලන්නේත් නැති ස්වභාවයක් තියෙනවා. හුඟක් ඔය පිනන, පිනවන, පෙලන ස්වභාවය හුඟක්ම කාමයට බරයි. නිෂ්කාමයට ගිහිල්ලා බලපුවම තේරෙනවා එතන පිනවන්නෙත් නැති, පෙලන්නෙත් නැති ස්වභාවයක් තියෙනවා. අදුක්කම සුඛා වේදනා. ඒක නිසා ඔය අදුක්කම සුඛා වේදනාව පැහැදිලි කරන අවස්ථාවේ ධම්මදින්නා තේරින් වහන්සේ උගාක්ම මේ හතරවෙනි ධානය සම්බන්ධ කරලා පැහැදිලි කරන බවක් පේනවා. සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං කියන මේ ඒ වේදනා පැත්තෙන් බැලුවොත් විදීම පැත්තෙන් බැලුවොත් සුඛ දුක්ඛ දෙක කාමයට බරයි. කාමයේ එක බරගතියක් තියෙනවා. සුඛ වේදනාවයි දුක් වේදනාවයි. නිවන ස්වභාවයේ අදුක්කම සුඛ වේදනා තත්ත්වයේ පසුවයි. ඉතින් ඔන්න ඔය වගේ ගැඹුරු දෙයක් අපි අවබෝධ කරගන්නවා. විරාග කියන తත්වය අවබෝධ කර ගැනීමටයි විරාග සංඥා කියන්නේ. ඉතින් අපි මේ අද සාකච්ඡාව ටිකක් ගත්තේ මේ පැත්තට. ඉතින් සිහිනුවන උපද්ද මේ සතිපට්ඨානයේ ඇතුලේ යන්නේ මේ කාරණේ. අපි මේ සතිපට්ඨානයේ පිටින් යනවා නෙමෙයි. සතිපට්ඨාන දේශනාවේ මූලික කුසලතා තුන ඇතුලේ තමයි යන්නේ. මේ සිහිනුවන උපද්දල බලන්න හොඳට තමන්ගේ ජීවිතයේ සාන්ත ප්‍රණීත බවක් නැද්ද කියලා. හැබැයි 100ට 100ක් තියෙනවායි කියලා මම කියන්නේ නැහැ. 100ට 100ක් ඇති ඇත්තොත් ඇති. අපි ගැන සැක කරන්නේ නැහැ. නමුත් මේ ශාන්ත ප්‍රණීත බව ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත ප්‍රණීත බව අපි තුල ඇති අපි ගැන සතිමත් වෙලා බැලුව සිහිනුවන උපද්දල බැලුව මේ මගේ தත්ත්වය මොකද දැන් මම වෙනද වගේම මේ අකුසල පාප සිතිවිලි ඇති කරගන්නවද බලන්න පුළුවන් එහෙම නෑ එහෙම නෑ මේ ධර්ම මාර්ගය ආවෙන් පස්සේ අපි හුඟක් අකුසල සංස්කාර අවිද්‍යාව දුර වෙලානේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලානේ අකුසල සංස්කාර දැන් මේ අකුසල සංස්කාර තියෙන්නේ ඉස්සර නම් ළඟ ඉන්න එක්කෙනා මොන හරි වචනයක් කිව්වොත් අවමානාත්මක අපහාසාත්මක වචනයක් ප්‍රකාශ කරොත් නින්දාවක් ගැරහීමක් කළොත් ඉතින් අපිත් අකුසල සංස්කාර හදාගන්න. තේනවා නේද මට මේ මේ මෙහෙම කිව්වා අරම කිව්වා එයාට වටින්නේ මට එහෙම කියන්න මෙහෙම කියන්න. ආදි වශයෙන් කියලා අපි අකුසල සංස්කාර හදාගන්න ඉස්සර. නමුත් දැන් එහෙම නෑ. දැන් ඉතින් ඒ එයාගේ හැටිනේ. එයාට ඉතින් පුරුදු වෙලා තියෙන විදිහ. එයා තේරුම් අරන් තියෙන විදිහ. ඒ එයාගේ හැටිනේ කියලා දැන් ඊට වැඩිය වෙනස් සිතිවිලි ටිකක් ඇති වෙනව නේද? ඊට වැඩිය නිකන් විද්‍යාවට බර සිටිවිලි අවබෝධයට බර වෙච්ච සිටිවිලි යථා ස්වභාවය පිළිගන්න මට්ටමින් ඇති වෙන සිටිවිලි ටික අපේ අභ්‍යන්තරයේ පහළ වෙනවා නේද හොඳට බලන්නේ නැත්තේ නේ එහෙම නිබ්බුතියක් තියෙන ඇතුලේ ඕක බුඤ්ජමාන භුක්ති විඳින්නේ අපි ඔබ දැක්කොත් ඒකේ සාන්ත බව ඒකේ ප්‍රණීත බව අපිට වැටහෙනවා දෙයක් තියෙනවා. වෙනදා අපි කතා කරනකොට සලු පරලු වචන අනිත් අයට හිත්‍රි දෙන වචන අපි එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අපි කතා කරනකොට ඊට වැඩි වෙනස් නේද? හොඳට බලන්න. තම තමන්ගේ හැමේ බලන්න. වෙන කෙනෙක් ගැන නෙමෙයි. තමන් තමන් කතා කරනකොට තමන් කතා කරන මොහොතේම තමන් සතිමත් වෙලා බලන්න මං වගේ කතාව කොහොමද ඉස්සර මං මෙහෙමද කතා කළේ? ඊට මීට වැඩි වෙනස් විදියට නේද කතා කළේ? අනේතර නිවීමක් සැනසීමක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං මොකේද? කතාවේ. ශාන්ත බව ප්‍රණීත බවක් තියෙනවා. ඒතන් සත්තං ඒතම් පණිතම් මොකේද? සිතුවිලි වල. සාන්ත බවක් ප්‍රණීත බවක් තියෙනවා. එතන අකුසල පක්ෂයේ සමත වෙලා. ඒකයි කිව්වේ සංකාර සමතෝ. අකුසල සිතුවිලි ගෙවි ගිහිල්ලා. අකුසල වචන ගෙවි ගිහිල්ලා. අකුසල ක්‍රියා තමන් යමක් කරනකොට බලන්න හිත යොමු කරලා මම මේ දේ ඉස්සර කරේ කොහොමද අසතියෙන් අසම්පජඤ්ඤයෙන් කඩිමුඩියේ අනිත් අය ගැන හිතන්නේ නැතුව බාධා ඒව නෑ දැන්. දැන් කරන වැඩේ බොහොම සීනුවණෙන් කල්පනාවෙන් Tamanට අනුන්ට පවක් අකුසලයක් කරදරයක් හිංසාවක් නොවන විදිහට ලස්සනට කරනවා නේද? හොඳට Taman ගැන සතිමත් වෙලා බලන්නේ නැත්තේ නෑ. කොහොම සාන්ත බවක්, කොහොම නියුණු බවක් තියෙනවා. ඒක භුක්ති විඳින්න ඕන. නිබ්බුතින් බුඤ්ජමානා වෙන්න ඕන මේ ජීවිතේ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔක භුක්ති විඳින කෙනා බොහොම ඉක්මනින් ඉදිරියට යනවා. ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව තුලම ඉස්සරහට යනවා. ඉතින් ඔය කාරණේ මම මතක් කළේ හොඳයි. අපි දැන් මේ සිහිනෝන උපද්දාගෙන වේදනානුපස්සනා චිත්තානුපස්සනා පහු කරලා ධම්මානුපස්සනාවට යොමු වීමක් තමයි මේ යන්නේ. ඉතින් අපි මේ නාම රූප ධර්ම හොඳට අවබෝධ කරගෙන ඒවා අපතුලින්ම දැකලා වටහාගෙන ඒවයි ස්වභාවයේ තේරුම් අරගෙන ඒවා අර අවිද්‍යාව නිසා අකුසල පක්ෂයට වැටෙන හැටි ප්‍රඥාව විද්‍යාව නිසා ඒවා කුසල පක්ෂයට බර වෙලා යන හැටි. අපි දකිනවා අප අප අප තුලින්. දකින්න අපිට දැන් පුළුවන්කම තියෙනවා හැකියාවකුත් තියෙනවා දක්ෂකමක් තියෙනවා. මේවා අකුසල පක්ෂයට වැටෙන්න නොදී මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන මේ දේවල් අකුසල පක්ෂයට වැටෙන්නේ ඉතින් අවිද්‍යාව තියෙනෝ නම් තමයි. අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං කියලා බුදුරජාණන් වහන්සේ අකුසල සංස්කාර ඇති වෙන ආකාරය හරි අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. දැන් එහෙම නෑ දැන් මේක කුසල පක්ෂේ තියන්න පුළුවන්. ඒ පැත්තට හරවන්න පුළුවන්. දැන් මේ ගැඹුරු තැන ගැඹුරු අවබෝධයට අපි ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට මෙතෙන්ට දැනටමත් ඇවිල්ලා ඉන්නේ නැත්තෝ ඇති. මෙතෙන්ට එන්න බැරි නෑ. අවබෝධය ගැඹුරු තලයකට ගෙනාවොත් විශේෂයෙන් නාම රූප ධර්ම වල යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තා. හැම මොහොතම හැම මොහොතකම ඒ පිළිබඳ සිහිනුවණින් පසු වුණොත් අපිට මේ විසංකාර සංකාර සමත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැනටමත්පත් වෙලා ඇති සෑහෙන ප්‍රමාණයක. හොඳයි. මගේ සාකච්ඡාව මම උතකින් අතර කරලා මම කැමති වෙනදා වගේම මේ අද අපි හුඟක් කතා කරේ නිවන ගැන විරාග සංඥා නිරෝධ සංඥා දෙකම පැහැදිලි කරන විදිහ එකම ආකාරයි බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ ගිහිල්ලා බැලුව. ගිරිමානන්ද සූත්‍රයේදී විරාග සංඥා පැහැදිලි කරන්නේ, නිරෝධ සංඥා පැහැදිලි කරන්නේ එකම විදිහට. කතමාචානන්ද විරාග සංඥා, කතමාචානන්ද නිරෝධ සංඥා. අර විදිහටම ඒතං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානං නිරෝධෝ නිබ්බානං කියන නිවන වනාහි විරාග තත්වයක් නිරෝධ තත්වයක්. ඉතින් විරාග නිරෝධ පැහැදිලි කරද්දී අහංකාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ කියන යෙදුම් එවැනි නිවනේ ස්වභාවය එවැනි දේවල් වලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් හොඳයි අපි මෙතෙන් සිට සාකච්ඡාවට යොමු වෙනවා. අපි මේ යන ගමනේදී අපි ලබාගෙන තියෙන නිවන භුක්ති විඳිමින් තවදුරටත් ඉදිරියට යන අය බවට පත් වෙන්නේ මෙහිමයි. දැන් ඒක මගහසර විවර වෙලා තියෙනවා. හොඳයි එහෙමනම් අපි කැමතියි මෙතන සිට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න වෙනදා වගේ අපේ ස්වාමීන් වහන්සේලා මේනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිසට පුළුවන් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ප්‍රශ්න ගැටළු අදහස් අත්දැකීම් එකතු කිරීමෙන් හොඳයි ඒ සඳහා අපි අවස්ථාව සලසනවා මෙතන සිට මේ පහන සං මන්ජන සම්බන්ධයට පහන මන්ජනාවක් අතර සම්බන්ධය ඔව් පහන කිව්වම එතන අපි අදහස් කරන්නේ බහැර කළ යුත්ත කියන එකයි. පහතබ්බ ධම්ම කියලා කොටසක් බුදුරජාන් වහන්සේ ධර්මතා පැහැදිලි කරද්දී නැත්නම් ධර්මතාවෙන් කරද්දී භාවේ තබ්බ ධම්ම පහා තබ්බ ධම්ම සච්චිකා තබ්බ ධම්ම අභිඤ්ඤේය ධම්ම කියලා කොටස් හතරකින් සියලුම නාම රූප ධර්මතා කොටස් හතරකට ගොනු කරනවා අභිඤ්ඤේය ධර්ම අවබෝධ කරගත යුතු ධර්මතා ඊළඟට පහතබ්බ ධම්ම බැහැර කළ යුතු ධර්මතා භාවේතබ්බ ධම්ම පුහුණු වේ යුතු වැඩි යුතු ධර්මතා සච්චිකාතබ්බ ධම්ම සාක්ෂාත් කරගත යුතු ධර්මතා කියලා ඔය ධම්මචක්කප්පවත්තන දේශනාවේදීම ඔය කොටස් හතරට බෙදෙනවා එතකොට හතරෙන් එක කොටසක් තමයි පහතබ්බ ධම්ම. බහැර කළ යුතු, ඉවත් කළ යුතු, අයින් කළ යුතු ධර්මතා. ඒවට අපි අකුසල ධම්මා, පාපක අකුසල ධම්මා කියලා තමයි ඒවා බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ. ඔය පහන සංඥාවේදී එහෙමනේ පැහැදිලි කරන්නේ. uppannam kama vitakkan uppannam vyapada vitakkan uppannam vihinsa vitakkan කියලා උදාහරණ වශයෙන් පෙන්නලා uppan uppanne පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනුභවංගමේති අයං උච්චතානන්ද පහන සංඥා එතකොට මේ බහැර කළ යුතු දේවල් හැටියට නිතරම ගන්නේ අර පාප අකුසල ගණේට අයිති වෙන දේවල්. ඒ කියන්නේ පාපී අකුසල සිතිවිලි, පාපී අකුසල වචන, පාපී අකුසල ක්‍රියා. ඕවා තමයි පහතබ්බ ධම්ම. එතකොට මේ පහතබ්බ ධම්ම වල මුලටම තියෙන්නේ පාපක අකුසල විතක්ක. ඒ කියන්නේ පාපී අකුසල ධර්මමය මානසික தত্ত্বය. අන්න ඒවට මඤ්ඤණා කියනවා. දැන් ඔබතුමී පාවිච්චි කර වචනේ මඤ්ඤණා කියන වචන. ඉතින් මඤ්ඤණා කියන වචනේ තියෙන්නේ ඒකෙන් අදහස් කරන්නේ අර අවිද්‍යාව නිසා මේ ඇති කරගත්ත පාපී අකුසල සිටිවි හැඟීම් මානසික මට්ටම් ඒවට මඤ්ඤණා කියන ඔය මජ්ක්‍ධිම නිකායේ මුලටම තියෙන සූත්‍රය මූලපරියාය දේශනාවේදී තමයි ඔය මඤ්ඤණා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. එතනදී හරි ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඔන්න උදාහරණයක් ඇටියෙට එතෙන්දී මේ සතර මහා බෝත මේ පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් සතර මහා භූත පෙන්න පාඨවි මේ ගත්තොත් මේ ඉතින් පාඨවි ස්වභාවය අසුත පුතුජන ඒක ස්ථිරයි සාරයි වෙනස් වෙන්නේ නැහැ අවිනස් වෙන දෙයක් කියලා ඔහොම හිතාගන්න. ඒ ඒ හිතා ගැනීමට බුදුරජාණන් වහන්සේ එතෙන්දි පාවිච්චි කරන පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති තංකිස හේතු ඇයි හේතුව අපරිඥාතං තස්සාති වදාමි කිය. ඒ කියන්නේ මේ පටවි ස්වභාවය පිළිබඳ අර පරිඥාත වෙලා නැහැ. ආත්මයෙන් අවබෝධ කරගෙන නැති නිසා අර ඒ පිළිබඳ වැරදි අදහස් ටිකක් ඇති කරගන්න. මෙන්න මේ වැරදි අදහස් වලටයි මඤ්ඤණා කියලා කියන්නේ. ඉතින් ඔය හැම දෙයකම යථා ස්වභාවය නොතේරුණාම දැන් අපි යථා ස්වභාවය කියන එක දැන් අපි දන්නවනේ. අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය කියලා අපි ඒවට කියන්නේ පොදු ලක්ෂණ නැත්තම්. ඒවා පොදු ලක්ෂණ අවබෝධ නොවුනම තමයි මඤ්ඤණාව ඇති වෙන්නේ. ඒකට මඤ්ඤණා කියන්නේ පහතබ්බ ධම්ම, බහැර කළ යුතු දේවල්. ඉතින් බහැර කරන්න නම් අපිට විද්‍යාව ඕනනේ. සම්මාදිට්ඨිය ඕන. සම්මාදිට්ඨිය ආපුවම තමයි මඤ්ඤණා අයින් වෙන්නේ. එතකොට අර සතර මහා භූත ස්ථිරයි සාරයි නිට්ටයයි කියලා හිතන්නේ අපි දන්න මේවා අනිත්‍යයි අසාරයි අනාත්මයි කියලා. ඉතින් මේ විදිහට අර අකුසල පක්ෂයට අයිති අවිද්‍යා පක්ෂයට අයිති අවබෝධයන් සහ වැරදි අවබෝධයන් සහ වැරදි සිතුම් පැතුම් වලට මඤ්ඤණා කියලා. මඤ්ඤණ. ඉතින් ඒව පහතබ්බ ධම්ම ගණේට වැටෙන්නේ. බැහැර කළ යුතු දේවල් ඉවත් කළ යුතු දේවල්. ওই දෙකේ සම්බන්ධය ඔහොමයි. සම්බන්ධයක් කියන්නේ කරුණු දෙකේ සම්බන්ධය එහෙම. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. හොඳටම පැහැදිලි අහම්බුනේ. මොකද මෙන් කවුද? විසංකාර කියනකොට ඒක කුසල සංකාරයක්මයි නේද? ඔව්. විසංකාර කිව්වම සංකාරයක් නැහැ නෙමෙයි. එතන යම් සිතිවිල්ලක් තියෙන දැන් උදාහරණයක් ඇටියට අපි උදාහරණයක් පොතෙන්ද ගමු. බුදුහාමුදුරුවෝ සහ වෙනත් කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේමනේ කිව්වේ විසංකාරගතං චිත්තම් මගේ හිතේ මේ විසංකාර වුණා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ හිම කිව්වේ බුද්ධත්වයට පත් වෙලානේ. ඉතින් ඉඳලා උන්වහන්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. මේ ජීවිත කාලය තුල සංකාර වලට බුදුහාමුදුරුවෝමනේ දේශනා කරේ සංකාර කියන්නේ සංචේතනා කියලා. දැන් ඔන්න චේතනා ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ. අපි හිතමු ඉතින් සද්ද සංචේතනාවක් ඇති වුණා කියලා යමක් අහන්න ලැබිලා. ඔන්න අපි හිතමු බුදුරජාණන් වහන්සේට අහන්න ලැබුණා මේ මෙහෙම මිනිස්සෙක් මිනි මරනවා. අඟුලි මාර කියලා කෙනෙක්. මිනිස්සු මරනවා කියන ඒ શબ્දේ නැත්නම් ඒ ප්‍රවෘත්ති අහන්න ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇති වුණු සිතවිල්ල මොකද්ද? එතන සිතවිල්ලක් ඇති වුණානේ. ඇති වෙලා නේ අර ගියේ ඒ පැත්තට. එත යන්නේ නැහැනේ. ඒකට යම්කිසි සිතිවිල්ලක් ඇති වුණා. නේ? ඉතින් ඇති වෙලා මේ මිනිස්සයා මොකක් හරි වැරදි අවබෝධයකින් මිනී මරනවා ඇති. මේ මිනිස්යාට මේක තේරුම් කරලා මේකෙන් මුදව ගන්න ඕන කියන එවැනි සිතිවිල්ලක් නේ ඇති වුනේ. එවැනි සිතිවිල්ලක් ඇති වෙලා උන්වහන්සේ ඒ පැත්තට ගියා අඟුලිමාල ඉන්න ප්‍රදේශයට ගියා. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ කතා කර වචන දැන් අඟුලිමාලක කතා කරුවනේ බුදුරජාණන් වහන්සේ වචී සංකාරත් කරන්නේ අර චිත්ත සංකාරය එතකොටම අපිට පේනවා අර අකුසල නෙමෙයි කුසල පැත්තට හැරෙන. ඒකට තමයි විසංකාර කියන්නේ. සංකාර සමතෝ කියලා කියන්නේ. අර කුසල පැත්තටයි වැටුනේ මේක. මේ මිනිස්සයා වැරදි අවබෝධයක් නිසා වෙන්නේ නැති. මිනී මරන්නේ නොදැනුවත්කමකින් නැත්නම් මිනිස්සෙක් මේකේ වැරද්ද දන්නවා නම් මිනී මරන්නේ නැහැ. කියලා ඉතින් උන්වහන්සේට තේරිලා මම මේ මනුස්සයට උදව් කරන්න ඕන. මේ මනුස්සයා මේකෙන් ගලව ගන්න ඕන කියලා සිතවිල්ලක් ඇති වුණා. ඇති වෙලා ඔන්න කාය සංකාරයක් කරා. ගියා ඒ පැත්තට. ගිහිල්ලා වචී සංකාරයක් කරා මුණාල එක කතා කෙරුවා. කතා කරේ ඒ සලු බරළු විදිහට, දරුණු විදිහට බැන වැදුන දොස් කිව්ව නෙමෙයි. ඤංගුලිමාල මොකද හිතන්නේ? මම නම් ඉතින් ওই වගේ වැඩ කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි ඉතින් කරන කෙනාට මේ මේ විදිහ ආයතනක් වෙනවා දැන් බලන්න ඔය මරණ අයට කොච්චර මේ මිනිස්යාගේ ජීවිත නැති වෙනවා ඒ ඒ අයගේ ඥාතීන් වෛරකාරය වෙනවා ඉතින් ওই වගේ මේකේ ආදීනම බොහොම මිත්‍රශීලීව කතා කරුවා එතන වචී සංකාරයක් වෙලා තියෙනවා මේ කතා නොකර හිටිය නෙවෙයි බුදුරජාණන් වහන්සේ අම්මා ළඟට ගියේ වචී සංකාරයක් කරා කාය සංකාරයක් වුණා චිත්ත සංකාරයක් වුණා නමුත් මෙතන තියෙන විසංකාර ගතියක්. ඒ කියන්නේ අකුසල ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ওই ප්‍රවෘත්තියම අහන්න ලැබුණ කොසල් රජුරවන්ට. ඒ රටේ පාලකයා. එයාට මොකක්ද ඇති වෙච්ච සිතිවිලි? එයාට ඇති වෙන්නේ නැති ඕක මරන්න ඕන. මේ මිනිස්සු මරනවා. ඕක මරන්න ඕන මං සිවුරංග සේනාව අරගෙන ගිහිල්ලා ඕක මරන්න ඕන. ආදි වශයෙන්. ඉතින් ඒක නිසා එයා සිවුරංග සේනාව ගත්තා. අරගෙන දැන් එයා එයාත් යනවා. එයාටත් සිතිවිල්ලක් තියෙනවා, එයාටත් ක්‍රියාවක් තියෙනවා. නේ? එතන එතන යන්නේ අකුසල පැත්ත. අකුසල පැත්තෙන් යන්නේ. එතකොට ওই සංස්කාර දෙක අපිට හරි අපූර්වට දැක ගන්න පුළුවන්. අවශ්‍යයි. මේ දෙක දැක ගන්න පුළුවන්. ওই දෙක දෙවිදියකට යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසංකාරගතං කියලා කිව්වේ ඔන්නෝ. දැන් මට මේ අහන දේවල්, පේන දේවල්, දැනෙන දේවල් වලින් අකුසල සිතිවිලි ඇති වෙන්නේ මට අකුසල වචන කිවීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ. අකුසල සාගතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ. ඒ තිබ ඒක වෙනස් වුණා මා තුල. විසංකාරගතං චිත්ත. ඒකයි. දැන් අන්තිමේ හතරක් හැමදෙන්නේ හඳුන්වන පැහැදිලි අභාසයේ වචනකාර ඉතනන්න කරන්නේ සාසසෝ ඇහෙනවා කියන්න ඇහෙනවා ඔබතුමේ එහෙමයි සවින්නාංශ මේ ආදිත්‍යලයා ප්‍රඥාව ඇතුළු කරන නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අධ්‍යත්ත බහිද්ධාව වශයෙන් ක්‍රියාත්මක වෙන මේ සංස්කාර ධර්ම මේ වෙන් කරන කෙනේ ස්වාමීන් වහන්සේ මේ වෙන් කරලා දකින්න පුළුවන්ද? පුළුවන්. ඒ එයා කුසල කුසල දෙක පළමු වතාවට වෙන් කරලා අඳුන ගන්නවනේ. දැන් චිත්ත සංකා දැන් චිත්තානුපස්සනාවේදී තමයි මේක අපේ ආරම්භ වෙන්නේ. දැන් චිත්තානුපස්සනාවට යොමුණු යෝගියා තමන්ගේ සිතිවිලි දකිනවනේ. දැන් මේ සිතිවිලිනේ මූලික වශයෙන් සංඛාරා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී වශයෙන් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය ඇසුරු කරගෙන ඇති වෙන චේතනාවලටයි සංඛාරකෝ. එතකොට ඒ චේතනා දෙපැත්තකට යනවා. ඒ චේතනාව දකින්න ඉස්සර වෙලා සංකාරයේ දකින්න ඉස්සර වෙලා යෝගිය චිත්තානුපස්සනාව වඩන කෙනා සිතවිලි ගැන සතිමත් වෙ ඉන්න කෙනා මේක දකින්න. ඒ වගේම මේක වෙන් වෙනවා. ඔබතු මේ කිව්වා වගේ මේ මේ දෙයාකාර සංස්කාරයේ දකින්න. කුසල සිතවිලි අකුසල සිතවිලි. ඒකනේ ඔය චිත්තානුපස්සනාවේදී ඔය දෙකම දක්වලා තියෙන්නේ සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. එතකොට අර සිහිනුවණින් ඉන්න යෝගියා තමා තුළ රාගසිතවිල්ලක් ඇති වුණා නම් ඒ රාගසිතවිල්ලක් ඇති වූ බව පජානාති. එයාමයි දකින්නේ යාම අවබෝධ කරගන්න. ඊළඟට විතරාගං වාචිත්තං විතරාගං චිත්තංති පජානාති. ඒ විරාගී හිතක් ඇති වුණා නම් ඒ බවක් දැනගන්න. අනිත් පැත්තෙන් සදෝසං චිත්තං දේශ හිතක් පහළ වුණොත් සදෝසං චිත්තන්ති පජාන. ඉතින් ඔය ඔය තමයි ඔබතුමී කියන විදිහට යෝගියෙක් සිහිනුවණින් පසු වෙන අවස්ථාවේ තමන්ගේ සංස්කාර දකින්න ඒ සංස්කාරවල කුසල අකුසල දෙක හොඳට වෙන් වෙලා දකින්න තමයි. විතරක් නෙවෙයි අකුසල සංස්කාරයේ ආදීනවත් දකින්න. දැන් තමන් දේශ හිතක් පහළ වුණොත් ඒ දේශ හිතක් පහළ වුණු වෙලාවේ ඉඳලා තමන් ඇතුළතින් දුක් විඳින හැටි ඇතුළතින් අපහසුතාවයකින් පෙළෙන ආකාරයක් දකින. ඒ සංස්කාරය අපි කියන්නේ ආදීනවය කියලා ඒකට. ආදීනවයක් දකින. අන්න ඒක දකින තැනට ආපුවාම පහාන සංඥාව එනවා යාළුවා. මේක ඉතින් අයින් කරන්න ඕන එකක්. මේක බැහැර කළ යුත්තක්. මේක දුකට හේතු වෙන දෙයක් නේද කියලා මේ ඇතුළතම යම්කිසි සබෝධික වූද සතිමත් වූද වීර්යවන්ත වූද ක්‍රියාකාරකමක් ඇතුළතම සිද්ධ වෙනවා අපේ. ඉතින් ওই සංස්කාර හොඳට සෝරලා බේරලා වෙන් කරලා දකින්න පුළුවන් ඇත්ත. ඒක හරි. ඒක සිද්ධ වෙනවා අභ්‍යන්තරේ. එහෙමයි සාරි මහසෝවාන් සියලු හොඳයි එහෙනම් අපි වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අපි දහම් හමුව සාරාංශ කරලා නිමා කරමු. අද අපි හුඟක් අවධානය යොමු කළේ මේ සංස්කාර පිළිබඳව. සංස්කාර පිළිබඳව හොඳ අවබෝධයක් අපි හැම දිනකටම අවශ්‍යයි. මොකද නිවන කියලා කියන්නේ මේ නිවන පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ සංඛාර සමතෝ කියන වචනේ යොදලා තියෙනවා. උන්වහන්සේ නිවනටපත් වුණයින් පස්සේ විසංකාර ගතං චිත්තං කියන ප්‍රකාශනය කරලා තියෙනවා. එතකොට මේ මොකද්ද වෙන්නේ? කියන එක අපි අපිට න්‍යායිකව විතරක් තේරුම් අරගෙන ප්‍රමාණවත් නැහැ. ප්‍රායෝගික අත්දැකීමකුත් අපිට තියෙනවා. තියෙන්න ඕන. ඒකයි අර නිබ්බුතින් බුඤ්ජමානා කියලා කිව්වේ. මේ සංඝ රත්නයේ මේ මේ ස්වභාවය ප්‍රණීත ලක්ෂණයක් වෙනවා. ඉදම්පි සංගේ රතනං පනීතං කියන පනීතං කියන වචනේ එතන පාවිච්චි වෙනවනේ. ඒ ඒ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණයක් එයා ලැබුණු නිවන භුක්ති විඳින කෙනෙක්. ඉතින් ඒ ඒ භුක්ති විඳින්නාට තමයි නිවනේ ස්වභාවය වැටහෙන්නේ. නිවන් නිවනේ තියෙන සාන්ත ප්‍රණීත බව. ඒතං සන්තං ඒතං පනීතං. සංකාර සමත වෙලා. සබ්බ සංකාර සමතෝ. ඉතින් උපදීපටි නිස්සග්ග තණ්හක්කේ වගේ දේවල් පිළිබඳව අපි තව ටිකක් ඉදිරි සාකච්ඡාවලදී කතා කරමු. අද අපි වැඩි වැඩි අවධානයක් යොමු කළේ මේ සංකාර පිළිබඳව. ඉතින් අනිත් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරපු දේවලුත් අදහස් වශයෙන් ඉදිරිපත් කර දේවලුත් අපි එකතු කරගත්තා. ඒ තුලිනුත් මේ සංකාර වල ස්වභාවය එය අපි දැක ගැනීම. ඇත්තටම ওই චිත්තානුපස්සනාවේදී කරන්නෙම ওই සංකාර දැක ගැනීම. චිත්ත කියන්නේ සංකාර වලටනේ. චේතනා චෛමා චේතනා කායා කියලා බුදුජානනාංශ ඉතින් තේරුම් ගන්න ඕන නිසා හයට බෙදලා පෙන්නනවා. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් මම ඔය උද්දෘත කරේ උපාදාන පරිපවත්ත සූත්‍රේ මේ ඒක ඒකදී ඒ ඒ ස්වභාවය පෙන්වන මේ සංයුත නිකායේ ඡන්ද වර්ග පාළියේ ඇතුළත් වෙලා තියෙන මේ සූත්‍රේ බොහොම අපූර්වට එහි චතුපරිවට්ටයේම දේශනා කරනවා ඒ ධර්මතාවය විතරක් නෙමෙයි අපි සංකාරය විතරක් නෙමෙයි සංකාර සමුදය සංකාර නිරෝධ සංකාර නිරෝධ ගාමිනී පටිපදා කියලා හැම එකේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම චතුපරිවට්ටය දේශනා කරනවා ඒ උපාදාන පරිපවත්ත දේශනාවේදී ඉතින් අපිත් ඒකේ එහිලා දක්ෂ වෙන්න ඕනේ. ඒ සංස්කාරය අඳුන ගන්න ඕන සංස්කාර සමුදේ වෙන හැටි. ඒවා අකුසල කුසල වශයෙන් අපි තුලම ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ ආදීනව ආනිසංශ තේරුම් අරගෙන එතකොට තමයි අපි මේ අකුසලයෙන් කුසලයට මාරු වෙන්නේ. අර නිවීමට සැනසීමට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරමු. ඉතින් භාවනාවේදී දැන් මේ පහාන සංඥාව වැඩිීමේදී හුදකලා විවේකීව පරියන්කේ ඉඳගෙන ඒ ඒ කාර්යය කරන්න පුළුවන් මේ සංස්කාර ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි දකින්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා වැඩවලදී වුණත් සිතවිලි ඇති වෙන හැටි, සිතවිලි පවතින හැටි නැති වෙන හැටි. වචන ක්‍රියා මේවනේ ඉතින් සංස්කාර කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් තුනකට බෙදෙනවානේ. ඉතින් එදිනෙදා ජීවිතය තුලත් මේව දකින්න පුළුවන් උදාහරණයක් ඇටියට තමන් වැඩක් කර කර ඉන්න ගමන් මගේ කාය සංකාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මං වෙනදා වගේද වැඩ කරේ කඩිමුඩිය අසතියෙන් අසම්පජඤ්ඤේ කලබලයෙන් මේක ඉවර කරන්න ඕන කොහොම හරි ඉවර කරන්න ඕන කියලා එහෙම නැත්නම් වෙන කෙනෙක් යටපත් කරන්න අනිත් එක්කෙනා පරාජය කරන්න අනිත් එක්කෙනාට වැඩිය තමන් උඩට එන්න ඒ වගේ අදහස් වලින් වැඩ කරනවද එහෙම නැත්නම් සාන්තව සංසුන්ව කරන වැඩේ කෙරෙහි සිහි නුවණ යොමාගෙන ඒ වැඩේ තියෙන ප්‍රයෝජනේ සලකාගෙන කරනවද ඕක Tamanට කරන අතර තුරේම දකින්න පුළුවන් කරන ගමන් කාය සංකාරය සංසිඳිලාද නැත්නම් මේ ඒක කලබලෙන් යනවද තවම කියලා. ඉතින් අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ අපි කයින් කරන වැඩ මේ ලෝකේ තියෙන ඔක්කොම වැඩ අපිට කයින් කරලා ඉවර කරන්න බෑ. අපි කරන වැඩේ අත්‍යවශ්‍ය වැඩේ ඌමනාම වැඩේ විතරක් අරගෙන ඒක බොහෝම tempatව සංසුන්ව අපි කරනවා. ඒක කරන්නේ මානෙකින් නෙමෙයි අනිත් එක්කෙනාට වැඩිය උඩින් යන්න අනිත් එක්කෙනාට වැඩිය කැපිපෙන්න කරන වැඩක් නෙමෙයි. එතකොටම අර අකුසල සංස්කාරයක් වෙනවා. අකුසල කාය සංකාරයක් වෙනවා ඒක. එහෙම නෑ මේ වැඩේ අවශ්‍යයි මට කරන්න පුළුවන් මම ඉතින් කරනවා. ඒකටත් කලබලයක් නෑ සංසෝංග තැම්පත්ව කරන දැන් අද භාගයක් කෙරුවද භාගයයි ඒ භාගය කරලා එතන 100ෙන් නවත්තලා ඊළඟට මම කොයි වෙලාවෙද මේක කරන්නේ? ඒක කරනවා. විවේකයක් අරගෙන තැම්පත් වෙන. එහෙම කරනවා. රස්සාව කරත්, ගෙදර දොරේ වැඩක් කරත්, යුතුයකමක් වගේ කීමක් ඉෂ්ට කෙරුවත් ඕනම තැනකදී එහෙම කරන්න පුළුවන්. අපි හිතන්නේ මේ නිවන කියන එක වැඩ කරන්නේ නැතුව, රස්සාව කරන්නේ නැතුව, යුතුයකම් කරන්නේ නැතුව, අගකීම් දරන්නේ නැතුව ඒ ඔක්කොගෙම පලා ගියපු වෙනත් කොහෙදෝ තැනක ගිහිල්ලා ලබන එකක් කියලානේ හිතාගෙන ඉන්න හුඟක් අය. නිවන් දකින අය වැඩ කරන්න බෑ. රස්සාවල් කරන්න බෑ. යුතුයකම් කරන්න බෑ. වගකීම් දරන්න බෑ. ඒව ඇතුලේ නිවන. ඒව ඔක්කොම නතර වෙච්ච තැනක නිවනක් ඕනේ නෑනේ කොහොමද? නිවනක් ඕනේ ඒව ඇතුලේ තමයි නිවනක් අවශ්‍ය වෙන්නේ. ඒක ඇතුලේ තමයි අකුසල සිතිවිලි නැතුව, අකුසල වචන නැතුව, අකුසල ක්‍රියා නැතුව ප්‍රස්තාව කරනවන ආ එතන නිවන එතන නිවන තියෙනවා. අපි හිතන්නේ නිවන් දකින්න නම් රස්සාව නොකර ඉන්න ඕන. රස්සාවෙන් අයින් වෙන්න ඕන. එහෙම හිතනවා ඉතින්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මේක තේරුම් නොගත්ත ඇත්තන්ගේ සංකල්පනා. අපි හිතන්නේ වගකීම් වලින් බැහැර වෙන්නවා. යුතුයකම් බෑ. වගකීම් බෑ. නිවන් දකිනකොට. මේ නෑ නිවනේ තියෙන එහෙම එකක් නෙමෙයි. නිවනේ තියෙන්නේ සංකාර විසංකාර වීම. සංකාර සමතයක්. මේ අකුසල විදිහට මේක යන්නේ නෑ. සිතිවිලි ඇති කරගන්නෝ. එහෙමනම් බුදුරජාණන් වහන්සේත් අවුරුදු 45ම ඔය කැලේකට හරි කොහේ හරි මුල්ලකට වෙලා අත් දෙක බැඳගෙන කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව ඉන්න එපා. අපිටත් වැඩි ක්‍රියාත්මක වුණා මේ අවුරුදු 45 බුදුරජාණන් වහන්සේ. අපි නම් මේ බුදුහාමුදුරන්ට වැඩි කාලයක් නිදිය ගන්නවා. උන්වහන්සේ අපිටත් වැඩි අඩු කාලයක් නිදිය ගත්තා. ඉතින් මොකද කෙරුවේ? ඇවිද්දා. උන්වහන්සේ තරම් ඇවිදලා නැහැ අපි. උන්වහන්සේ තරම් ඇවිදලා නැහැ අපි. ඇවිද්දා. කතා කරා උන්වහන්සේ තරම් කතා කරලා නැහැ අපි. කතා කරන්නේ නැහැ අපි. මොන තරම් කතා කරලා තියෙනවද? මොන තරම් ඇවිදලා තියෙනවද? ඒ තමයි රාතන් වහන්සේගේ ස්වභාවය. ඒ තමයි ස්වභාවය. කෑව බීව වතුර නැව. නේ? යුතුයකම් කළා. යම් වගකීමක් දැරුවා. මොකද නැත්තේ බුදුරජාණන් වහන්සේ වගකීමක් දැරුවේ නැද්ද? දැරුවා. එහෙම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕන. මේ නිවන කියන්නේ මොකක්වත් නැති නිෂ්ක්‍රීය, අක්‍රීය පැත්තකට වෙලා අයින් වෙලා ඉන්න එකක් නෙමෙයි. හරියට තෝරා බේරාගෙන ප්‍රමාණයට වැඩ කටයුතු වල යෙදෙමින් වැඩ කටයුතු කරමින් ඒක ඇතුලේ සම්මා ආජීවයක් පවත්වා ගැනීම. නිර්වාණ මාර්ගයේ නිවන් මගේ තියෙන්නේ අනාජීව නෙමෙයිනේ ආජීවයක් තියෙනවා දීපෑත්මක් තියෙනවා නමුත් ඒක සම්මා ආජීවෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේ ඒක තමයි නිවන් දුටු පුද්ගලයාගේ ස්වභාවය ඒක තමයි රාතන් වහන්සේගේ ස්වභාවය ඒක තමයි ආර්ය ශාවකයාගේ ස්වභාවය එහෙම නැති වුණොත් එහෙම අපි ආර්ය මාර්ගයට ආපු ගමන් ඔක්කොම රසාවල් නතර කරන්න වෙනවා යතුගම් පැත්තකට දාන්න වෙනවා වගකීම් පැත්තකට දාන්න වෙනවා. එහෙම එකක් නෙමෙයි. මෙතන අකුසල සංස්කාර කරන්නේ අකුසල චිත්ත සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර. ඒක ඕක තමා තුලින් ගෙනියමු. අපි අපේ ජීවිතේ තුලින් මේක ඉස්සරහට ගෙනියමු. මේ අපි අපි හැමෝම යම්කිසි ජීවිතයක් ගත කරනවානේ. පැවිදි ඇත්තෝ, ගිහි ඇත්තෝ දැනටමත් ගත කරන ජීවිතයේ තුල තමයි නිවන් දකින්න ඕන. එතනින් පැනලා ගිහිල්ලා එතනින් පලා ගිහිල්ලා එහෙම එකක් නෙවෙයි. මේක ඇතුලේ කිසියම් බුද්ධිමත් විදියට සංස්කරණයක් කරගන්න, සකස් කර ගැනීමක් කරගන්න. මේක ප්‍රඥාවෙන් කරන සකස් කිරීමක්, අවිද්‍යාවෙන් කරන සකස් කිරීමක් නෙවෙයි. අන්න අවිද්‍යාවෙන් සකස් කරොත් තමයි අවිද්‍යාපච්චය සංඛාරා කිව්වේ. අකුසල සංස්කාර වෙන්නේ එතකොට තමයි. මේක ප්‍රඥාවෙන් මේක විද්‍යාවෙන් කරන හරස් කෙරේ. ඒකයි. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ওই කාරණා ටික පැහැදිලි කියලා. එහෙමනම් අපි අද දවසේ සදහම් හමුව නිමා කරන්න කැමති අපි නැවතත් හෙට නෙවෙයි අනිද්දා මුල ගහන්නේ. අනිද්දා කියන්නේ 10 වෙනිදා. සිකුරාදාවේ මේ මේ විදිහටම මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. පණ තිබුණොත් පින තිබුණොත් ඒවත් අනිත්‍යයිනේ. ඉතින් ඒවා තිබුණොත් අපි මුණ ගැහෙනවා. ඉතින් මුණ ගැහිලා තවදුරටත් මේ නිවන් මගට අදාළ දේවල් අපි කතා බහ කරමු සාකච්ඡා කරමු. එයින් අපේ පරිණත භාවයක් ප්‍රවීණතාවයක් ඇති වෙනවා. අවබෝධය පුළුල් වුණාම මේ ගමන වේගවත් වෙනවා. පටිපදාව සුඛා වෙනවා. මේ පටිපදාව දුක්ඛා වෙන්නේ අවබෝධයේ අඩුතැන. අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න සුඛා පටිපදා කිප්පා විඤ්ඤා වහා අවබෝධ වෙන ගමන පහසු වෙනවා. අපි දන්නෝනේ සාමාන්‍ය ගමනක් වුණත් අවබෝධය නැතුව ගියාම ඉතින් කොච්චරනම් පාර වරද්ද ගන්නවද? ආපහු ඇරිලා එනවද? එහෙම නෙමෙයි. ඉතින් හරියටම අවබෝධයෙන් යන කෙනෙක් නම් හරි ඉක්මනින් වේගයෙන් ඉලක්කයට යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා. ඉතින් අපි මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ අදහස් සුදහස් අධ්‍යක්ීම් බෙදා හදා ගැනීම අපි හැමෝගෙම ගමන ඉක්මන් කරන්න උපකාර වෙනවා. ඉතින් මේ සියලු කරුණු එසේම නිර්වාණ ධර්මයට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න මේ ජීවිතයේදී අපි හැම දිනාටම උපකාරී වේවා උපනිෂ්ඨේ වේවා කියන උතුම් අදිෂ්ඨානයේ උතුම් පරමාර්ථයේ අදත් අපේ සදාම් හමුව මෙසේ නිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි thank you